මේ මජ්ජේ සූත්‍රයේදී කෙනෙකුට මේ අන්ත දෙකත් මධ්‍යම ප්‍රතිපදාවත් තවත් විදිහට කියනවා නම් හේතුඵල ධර්මත් කියලා දෙන්න පැතිකඩ හයක් මතු වෙලා පේනවා. එක එක ස්වාමීන් වහන්සේලා ඒ අන්ත දෙක සහ මධ්‍යම ප්‍රතිපදාව මේ එක එකක් එකිනෙකට හේතුඵල වශයෙන් සම්බන්ධ වෙන ආකාරයේ වශයෙන් අර්ථකතන හයක් මේ සූත්‍රයේ සඳහන් කරා. අපි මේ ඊයටත් ඒ වගේම අදටත් ධර්ම දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ මේ පස්වෙනි අර්ථකතනයයි. නැත්තම් පස්වෙනි විග්‍රහය. මේ විග්‍රහය කෙටියෙන් අපි මේ ඉස්සරහින් තියාගත්ත බාලි පාඨයේ සිංහල තේරුම වශයෙන් ගත්තොත් ඒක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා. හැවත්නි නැත්තම් මිත්‍රවරුනි මේ ආධ්‍යාත්මික ආයතන මේ අන්ත දෙකේ ඒකාන්තයක් වෙනවා බාහිර ආයතන තවත් අන්තයක් වෙනවා මේ දෙක මැද මධ්‍යම ප්‍රතිපදාව නැසෙන් නැත්නම් මැද වශයෙන් විඥාණය පවතිනවා මේවා වෙන්කොට හඳුනා ගන්නා බව මේ විඥාණයට එළිවෙන්න දෙන්නේ නැතුව නැත්නම් විඥාණය සංගවාලමින් අර ආධ්‍යාත්මික බාහිර ආයතන අතර ගැටලීම මුවා කිරීම තණ්හාව නැමැති සිබ්බණිය නැත්තම් තබ්බහානති ගැටලන්නේ විසින් කරනවා කියලා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ අන්ත දෙකේ නොගැලී නොබැඳී ඉතින් අන්ත දෙක එකට එකට ගැටලෑමේ මුළු ජීවිතය නාස්ති කර ගන්න නැතුව ඒ මැද මුහා වෙලා තියෙන මේ විඥානීය ක්‍රියාකාරීත්වය දැකලා එහි නොගැලී ජීවත් වෙනවා. Taman විසින් ආදරයෙන් සාදරයෙන් කුපයා සපයා ගන්නවද මධ්‍යම ප්‍රතිපදාවේ නොගැලී නොඇලී ගත කරනවා නම් මේ මහුම්කාරයේ මේ ගැටලන්නේගේ මේ පුඩුව සකස් කරන්නේගේ මේ මල පුඩුවට අහු නොවි ඉදිරියට යන මහා පුරුෂ කෙනාට මහා පුරුෂය කියලා කියන්න පුළුවන් කියන එකයි මේ ප්‍රතිපදාව පැත්තට දාලා බලනකොට මේ අදහස් ගැලපෙයි. ඉතින් අපි ඊයේ ඇත්තටම සම්පූර්ණ දේශනාවක් වෙන් කරා මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන සහ විඥානය කියන දේවල් හඳුනා ගන්න. ඉතින් මේ මාතෘකාවෙම භාවනාව සම්බන්ධව මූලධර්මමය පසයෙන් කෙනෙකුට කියලා දෙනකොට හෝ එනතන් තමයි භාවනා කරපු භාවනා අධ්‍යක්ීම් ගුරුවරයෙකුට සඳහන් කරන වෙලාවක හෝ නැත්නම් කෙනෙක් භාවනා කරලා ඒ පිළිබඳව විස්තර Tamanට කියනකොට ඒක මේ පරමාර්ථ ධර්ම පැත්තට දාලා මේක ගන්නෙ කොහොමද කියලා පෙරලා ගැනීමේදී හෝ වැදගත් වෙන සංකල්ප රාශියකට ඉඩ සැලසෙන නිසා මම හිතාගත්ත අද දවසටත් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන දෙකත් විඥානය කියන මැදත් කියන මේ මාතෘකාව තවදුරටත් ටිකක් විග්‍රහ කළොත් හොඳයි කියලා පසුගිය දවස් 7ේම අපි කරගෙන ආපු යම් යම් විග්‍රහ උදව් ගනිමින් සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ කරගන්නට අද අපිට එකකින් අවස්ථාවක් සැලසෙනු ඇතයි කියලා මම හිතනවා. අපේ මේ සාමාන්‍ය පරියක්ති පැත්තෙන් නැත්නම් දැනුව ලබා ගැනීම පැත්තෙන් බලනකොට මුළු ශාසනය ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා වශයෙන් පරිඥා තුනකට කඩලා වෙන් කරලා තියෙනවා. ඒක මේ ඥාත පරිඥා කියලා කියන්නේ පොතේ දැනුම. එනතන් ගුරුවරගෙන් අසා දැන ගන්නා වූ මූලික දැනුම බහුසුත භාවය කියලත් මේකට කියනවා. මෙන්න මේ බහුසුත භාවයේ වැඩි කෙනාට ඒ එක එක තැන් වල විවිධාකාරයෙන් අසන්නද කරුණු ගොනු කරගෙන ඒව අතර තියෙන ජාලය ඒව අතර තියෙන අන්තර් සම්බන්ධතාවයන් තේරෙන්න පටන් අර ගන්නවා චින්තාමේ වශයෙන් දාර්ශනික වශයෙන් අන්වේ ඥාන වශයෙන් ණය ක්‍රමයක. අනේ ඒ දැනුම අර සුතමේ ඥාන දැනුමෙන්ම තමයි පටන් අරගන්න. නමුත් එක එක නාට එක එක මට්ටමේ වෙනස් වෙනවා. සමහරුගේ ඒ චින්තාමේ ප්‍රඥා බොහෝමත්ම විශිෂ්ටයි. හුඟක් වෙලාවට කියනවා මේ චින්තාමේ ඥාන වැඩෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ Tamange බහුසුත භාවය. ඒ නිසා මේ ඥාත පරිඥාව, තීර්ණ පරිඥාව, තීර්ණ පරිඥාවට ආධාර උපකාර වෙනවා එක ක්‍රමයකට. සම්පූර්ණ එකට එකක් සම්පූර්ණතාවය නෙවෙයි බොහෝ විට සම්බන්ධකමක් තියෙනවා. ඥාත පරිඥාව වැඩි කරනාට තීර්ණ පරිඥාව එනවා කියන්නේ. එහෙනම් චින්තාමේ ඥාන හොඳට වැඩ කරනවා කියන්නේ. අන්න එහෙම වැඩ කරන කිනාට පහාන පරිඥාව මේ සංසාරයෙන් ගැලවීම නැත්නම් මේ තෘෂ්ණාවගේ තියෙන ගැටලන්ණියගේ තියෙන මේ කුඩුව මල පුඩුව වියන්ණියගේ තියෙන මේ මල පුඩුවෙන් ගැලවිලා යන වැඩපිළිවෙල බොහොම ලේසිකමක් තියෙනවා අර ඥාත ප්‍රඥා තීර්ණ ප්‍රඥා නැති කෙනෙකුට වඩා. ඒ නිසා මේ ආධ්‍යාත්මික බාහිර ආයතන අඳුනා ගැනීම විඥානයේ මේද සංගවි ගන්නට නොදී ප්‍රකාශ බවට පත් කිරීමේදී කොච්චරක් අපිට ඥාත පරිඥාව ඕනේද කොච්චරක් අපිට මේ චින්තාමය ඥාන බෞද්ධ ඥාන වගේම චින්තාමය ඥාන ඕනේද කොච්චරක් ඒක සිදු වෙනකොට මේ ප්‍රහාණය කිලේශ ප්‍රහාණය කියලා කියනවා තණ්හාවකින් ගැලවී ගැනීම කියලා කියනවා විමුක්තිය කියලා කියනවා ලැබෙනවද කියන එක මේ සම්දිස්ථානයේදී තේරුම් ගැනීම පහසුයි ඒ නිසා මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, දේ මේ දෙක මැද සංගවිගත කියන විඥානයේ කියන අන්ත දෙක සහ මැද තේරුම් ගැනීම සඳහා මේ ඥාත පරිඥා, තීරණ පරිඥා, පාහන පරිඥා කියන සුත්තමේ, චින්තාමේ, භාවනාමේ කියන මේ ඥාන තවත් ක්‍රමයකට හඳුන්වා දීමක් තියෙනවා විශේෂයෙන්ම භාවනා කරනාගේ පැත්තේ ඥාත පරිඥාවට බෞසුත භාවයට සුතමය ඥාණයට සමාන්තර කොටසට කියනවා භාවනා කරනකොට Tamanට වැටෙන ස්වභාව ලක්ෂණ පිළිබඳ දැනුම. ඒ නිසා යම් කිසි කෙනෙකුට Taman භාවනා කරනකොට මෙතන මම අවධාරණාර්ථයෙන් කියනවා මේ විපස්සනා භාවනාව ගැන කතා කරන්නේ. භාවනා කරනකොට භාවනාවේදී ඉදිරිපත් වෙන ස්පර්ශයට ලක් වෙන මොනම දෙයක හෝ ප්‍රධාන වශයෙන් තියෙන මූල කර්මස්ථානයේ හෝ එහෙම නැත්නම් ඒකට අතුරු වශයෙන් පහළ වෙන මේ ද්විතීය කර්මස්ථාන ආරම්භ පරියන්කේදී සක්මණේදී ඉඳන වැඩ මෙන්න මේකයි උනේ කියලා ඒ දේට අදාළ පෞද්ගලික වූත් පච්චත්ත වූත් ස්වභාව වූත් ලක්ෂණ හඳුනා ගන්නා තරමට ගුරුවරයාට කියලා දීම හෝ Tamanට පිනිච්ච දේ පිළිබඳ විෂද භාවය විනිවිද දක්නා බව වැඩි වෙනවා. කොච්චර භාවනා කළේවා දැක්කත් ඒවා වෙන් කරලා කියා ගන්න බැරි නම් එවැනි යෝගාවචරගේ ගමන බොහෝමත්ම හිමීට සිදු වෙන්නේ. එකින් එකට එකින් එකට තල්ලු වෙන්නේ නැහැ. එකින් එකට යාදෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගුරුම ස්වාමීන් වහන්සේ උගන්වනකොට කියනවා යෝගාවචරවරු හතර જાතියක් ඉන්නවා. සමහරු මේ වගේ බණක් ඇහුවට පස්සේ ඒකම හොඳට හිතේ තියාන භාවනාව කමටහන් සුද්ධ කරනකොට භාවනා කරනකොට අන්නේ කාරණාව හරියටම විසඳලා විෂද වශයෙන් දැනගෙන ඒක කියන්න ඒක දැනගන්න උනන්දු වෙන කියන භාවනාවත් හොඳට කරලා ගුරුවරට කෙලිම කියන්නත් පුළුවන් වෙන විශිෂ්ට ගණේ ගුරු මේ යෝගාවචරය. තව සමහර ඉන්න ඇත්ත වශයෙන් මේක හොඳට විෂදව දකිනවා. නමුත් ඒක කවුරුත් ඇහුවට ගලපලා කියන්න දන්නේ. ඒ කියන්නේ වටිනා සාක්ෂියක් තියෙනවා උසාවියේදී සාක්ෂිය දෙන්න දන්නේ නැහැ. රාජබයයි කුසාවිය ඇති වෙන බය නිසායි කියාගන්න බැරුව යනවා. එතකොට ඒක රාක්කයක් වැඩ කරනවා. තව සමහරව ඉන්නවා භාවනා කරන්නේ කරන්නේ නෑ. පොත්වලින් මේවා බලලා ගුරුවරු රවට්ටනවා. මට මෙහෙම තේරෙනවා මෙහෙම තේරෙනවා කියලා විස්තර විභාග වශයෙන් කියනවා. හැබැයි ඔක්කොම හිතලු. හිතලා බලලා කියන්නේ එකකින් කවදාකවත් ගුරුවරු රැවටෙන්නේ නෑ. තමන්මයි රැවටෙන්නේ. තව සමහරක් ඉන්නවා භාවනා කරන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඒගොල්ලෝ මේ වගේ තැන් වලට එන්නෙත් නෑ. ඒගොල්ලෝ අපිට ප්‍රශ්න අපිට අවශ්‍ය වෙන්නේ භාවනා කරලා ඒ ටික කියාගන්න බැරි අඩුපාඩුවක්. නැත්තම් ඒකේ ඒ අංශභාග පැත්ත තියෙනවා නම් අන්න එවැනි කට්ටියට මේ කරුවක් සකස් කරලා දෙන්නා වගේ මේ අත්තක් සකස් කරලා දෙන්නා වගේ එකක් තමයි මේ දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳට දැනගෙන ඒක කියන කෙනාට මේ දේශනාව එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මතක් කිරීමක් පමණයි. නමුත් භාවනා කරනකොට තේරෙනවා මේකයි කිව යුත්තේ දන්නේ මේවා කියන්නේ කොහොමද දන්නේ කියන කෙනෙකුට වෙනවනම් අන්න එවැනි කෙනෙකුට පාර සකස් කර දීමක් පෙත සකස් කර දීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්න එවැනි ඇත්තන් සඳහා මේ සුතමේ වශයෙන් අහලා භාවනාවේදී අරමුණක් මුලිච්ච වෙච්චාම නැත්තම් අරමුණට හිත නැංගුවාම අරමුණට මනස්කාරයේ යෙදුවාම අරමුණක් ආපాతගත වෙච්චාම ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ කියන්නේ මොනවද කියන එක සුත්තමේ වශයෙන් අහලා කියනවා නම් ඒ යෝගාවචරය හිත අන්දමන්ද වෙන්න නැතුව මේකයි දැක්කේ මෙන්න මේකේ ලක්ෂණ කියලා නම් හිතනම් ඔක අරමුණ මේකයි ඒ අරමුණකින් විමසුන් නොනෙන් දැනගන්නාලද්ද මේකයි කියලා ඒ විස්තර කියන්න පුළුවන් ගැටි තමයි මේ පරිඤ්ඤය ඥාන කියලා කියන්නේ. පරිඤ්ඤයම් පරිඥාතං පරිඤ්ඤයම් පරිඥානිත්වා කියලා කියන්නේ දත යුතු දේ වෙන දේවල් වලින් වෙන්කොට දන්නව වෙන්කොට කියන්න පුළුවන්. ඒකට කියනවා පරිච්ඡේද ඥාන කියලා. පිරිසිඳ දකින්නයි කියලා අපේ සිංහලයේ උන් කියන්නේ. අරෙන් මේක පිරිසිඳ දකින්නවා. ඒකෙන් මේක වෙන්කොට දැනගන්න පුළුවන්. මේ ස්වභාව ලක්ෂණ මට්ටමේදී නැත්නම් මේ සුතමේ ඥාන මට්ටමේදී ඒ එක එක දෙයක් වෙන වෙනම හඳුනා ගැනීම සඳහා එහි ඇති මේ පච්චත්ත ලක්ෂණය ස්වභාව ලක්ෂණීය අත්‍යන්ත ලක්ෂණීය හඳුනා ගැනීම මේක හුදු විද්‍යාත්මක දැනුමක් තියෙනවා. මේ ලෝකයේ පසුගිය අවුරුදු 200ෙම විද්‍යාව මේ තරම්ම දියුණුනේ ඒ දේවල් වෙන්කොට හඳුනාගත්ත නිසා. වෙන්කොට හඳුනාගෙන ඒ ඒ කෘත්‍යයන් ඒ ඒ දේ දන්න නිසා හරියට දන්න කෙනා නියම මාත්‍රාව නියම දේ පාවිච්චි කිරීමේ පරිසරයේ පාලනය කරන්න පුළුවන් තත්යකට එනවා. ඒකේ විශිෂ්ටම නිෂ්පාදනය තමයි කම්පියුටර් එක. කම්පියුටර් තියෙන හැම තොරතුරක්ම වර්ගීකරණය වෙලා ඒකට තොර දාන තොරතුර ඒ කම්පියුටර් ඉල්ලන ක්‍රමයට දාන්න ඕනේ. එතකොට ඒක ඩිකෝඩ් කරලා ඒකේ මතකේ තැම්පත් කරන ඕන වෙලාවට ඒ බොත්තම තද කරපුවම ආය රෙකෝඩ් කරලා මේ මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ පෙන්වනවා. ඉතින් විශිෂ්ටකමක් අපට පේනවා මේක හරියට මොලයක් ඇති කෙනෙක් කරපු දෙයක්. මොලයක් ඇති කෙනෙක් ඇතුලේ ඉන්නවා. නමුත් මෙතන තියෙන හුදු පරිඤ්ඤය ඥානයක් පමණයි. දේවල් සෑම දෙයක්ම මෙන් මේ කරලා තියාගෙන. ඉතින් මේක කම්පියුටර් හදන්න පුළුවන් නම් මනුස්සයාට මනුස්සයෙක් මොලේ කම්පියුටර් වැඩි හොඳයි. අන්න ඒකේ තියෙන මේ අලුකසා දාලා යමක් දකින්නකොට මේ දැක්ක දේ දැක්ක හැටිම වාර්තා කරනවා කියලා කියන්නේ ඒක මහා පරිඤ්ඤය ඥානයක්. පිළිසිඳ දැනගන්න ඥානයක්. ඒක අවශ්‍යයි විපස්සනා භාවනා කරන්න කියලා. ඒක සාමාන්‍ය කියන්නේ සද්ධාව පැත්ත නෙවෙයි ප්‍රඥා පැත්ත. ඊට පස්සේ මේ මේ ස්වභාවික ලක්ෂණ නැත්නම් මේ අත්‍යන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ හොඳට දැනගත්තට පස්සේ ඒකේ පිරිච්ච ගතියක් වෙනවා. ඒ සන්තුෂ්ත කර ගතියක් වෙනවා. ආනේ දකින දකිනදී අනිද්දෙන් වෙන්කොට දැන ගැනීම තරම් හරියට නිකන් ලොක් කරලා බලන කණ්ණාඩියකින් බැලුවා වගේ හොඳට දැනගෙන ගියොත් අපිට ඒ දැනුමේ පිරීමක් එක්කම පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන මේ සියල්ලටම පොදු වූ ලක්ෂණ තියෙනවනම් මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පරතරය අතර තමයි මේ සම්මුති ඥානයක් පරමාර්ථ ඥානයක් වෙන්නේ. සම්මුතියේ තියෙන්නේ එකින් එක වෙන් කරගන්න එකිනෙකට වූ ආවේනික ලක්ෂණ ඒ අනුව යමින් මෙනෙහි කරගන්නා වූ දැනගන්නා වූ වෙනම තැන්පත් කරගන්නා වූ විචිත්‍රත්වයක් තියෙනවා සම්මුතියේ. මොන සම්මුතිය හොඳට දැකලා ඒකේ දකින්න පුළුවන් හැම පැතිකඩම දැක්කට පස්සේ මේ සම්මුතියේ පවතින සෑම දේවල් වලම පොදු ලක්ෂණ වගේකුත් තියෙනවා. ඒක මේ දේවල් අතර තියෙන පෞද්ගලික ලක්ෂණ එකින් එකට වෙන් වෙන්න වගේ එකම දේ තුල තියෙන පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කවදාකවත් කලවම් වෙන්නේ අපි මේ කලහ කරන්න හැදුවට ඒව කලවම් වෙලා නැහැ. ඒව වැඩ කරන්නේ ඍතු නියාමයේ අනුව. අපිට තියෙන චිත්ත නියාමයේ පාවිච්චි කරලා මේ වස්තුව අන්වස්තුවෙන් වෙන් වෙන්නේ මේ ලක්ෂණේ මේ වස්තුව අන්ලක් අන්වස්තුවක් හා සම වෙන්නේ මේ ලක්ෂණේ කියලා මෙන්න මේ දෙක හඳුනා ගැනීමේදී මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන පැතිකඩ දෙකේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ හඳුනා ගැනීම භාවනාවේ ආරම්භය කියලා කියනවා විපස්සනා භාවනා ආරම්භය කියලා කියන්න පුළුවන්. අන්න එතනදී දකින්නේ මෙහෙමයි කියලා විස්තර කරන අතර ඒක දිගින් දිගට බලලා බලලා බලලා ඒක හැම පැතිකටම දැක්කට පස්සේ ඒක පේන පොදු ලක්ෂණය දැක්කට පස්සේ ඒ යෝගාවචරයාගේ රුචර්චකම් වල පෞරුෂත්වයේ සෑහෙන මේරිල් මේරිච්ච ගතියක්, තල්තුණා ගතියක් ලේඛන කලාවේ සිද්ධ වෙනවා, වචනීය සිද්ධ වෙනවා, ඉරියව්වල සිද්ධ වෙනවා, ව්‍යාකරණයේ සිද්ධ වෙනවා. ඒ පුද්ගලයාගේ ලොකු පරිණාමයක් සිද්ධ වෙනවා. නමුත් මේක තාම විපස්සනාට පෙළඹීමක් පමණයි. විපස්සනාට බැස ගැනීමක් පමණයි. මේක තමයි තීරණ පරිඥාව කියන එකේදී බෞසුත ඥාණයෙන් පස්සේ ඇති වෙන තීරණ පරිඥාව. ඒ නිසා දැනුවක් තීරමක් ඇති කෙනෙක් එහෙම නැත්නම් කියන තල තුනක් කෙනෙක් වහා තීරණයකට යන්නේ ගත යුතු ලබාගත යුතු තා පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ ඇති වෙන තාක් ලබා ගන්න තේ හදිසි නිගමන වලට යන්නේ. එතකොට මේ නිගමන කල් යන්නේ. යාදෙන්නේ නැහැ. ඉක්මනට වෙනස් වෙනවා තීන්දුව ගන්න එක්කන මොඩ වෙනවා. ඒ නිසා ඇති වෙන්න තීරණ ඥාත ප්‍රඥාව ඇති කරගෙන ඒකම පිළිලා. තීරණ ප්‍රඥාවට යා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර ඒ ලැබපු ඥානෙ කාටවත් මකන්න බෑ. අනිවාර්යයෙන්ම යෝගාවචරයට මේ ජීවිතේ මැරිලා ගියත් ඊගාව ජීවිතේ යන තරම් ඇතුළත අපි කියනවා කම්පියුටර් එකේ මේ හાર્ඩ්වෙයාර් එකේම වෙනස් වීමක් ඇති කරනවා. සොෆ්ට්වෙයාර් එක විතරක් නෙවෙයි. අපි දාන මෘදුකාංග විතරක් නෙවෙයි. ඒ දෘඩාංග වලත් වෙනසක් ඇති කරනවා. මේක කවදාකවත් සමතේ වෙන්නේ නැහැ. කවදාකවත් සීලෙන් වෙන්නේ නැහැ. කවදාකවත් දානකින් වෙන්නේ නැහැ. කවදාකවත් අනිකුත් කුසල කර්ම වල වෙන්නේ. ඉතින් මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ වෙන්කොට හඳුනා ගැනීම තමයි මේ පරිඤ්ඤය ඥාන කියලා කියන්නේ. ඒ වගේ ගුණාවාත්තකම අනුව එහෙම නැත්නම් ඒ වගේ ගුණාත්ම තත්ත්වano පෙළ ගැසීම තමයි අභිඤ්ඤය ඥානය කියලා. ජීවිශිෂ්ඨ ඥානයක් තියෙනවා. මේ ලාමක ලාමක දේවල් ගොඩාක් එකතු වෙනකොට ඒ වෙනුවට හොඳ පිරිච්ච මේ මදේ ගොබේ අහුවෙන විශිෂ්ට ඥාන පාලන. ඒව ටික දවසක් ගියාම ඒව ලාමක වෙලා ආයෙත් ඒ තුලින්ම ඊටත් වඩා හොඳ ගැඹුරට ගෙනියනවා. අන්නේ විදිහට දිගින් දිගට දිගින් දිගට මේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ වලට ගියාට පස්සේ අන්තිම මුළු ලෝක ධාතු සියල්ලගේම තියෙන සෑම නාමයකම සහ සෑම රූපකම සාමාන්‍ය ලක්ෂණ සේරම දැකපු දැක්මෙන්ම අල්ලා ගන්න පුළුවන් තරමට යෝගාවචරය විනිවිද දකින්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. ඒ ඒකට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා. සාමාන්‍ය ලක්ෂණ ඒක කොයි දේ අනිවාර්යම ගැඹෙලා තියෙනවා. නමුත් ඒකට ඒ ගැඹෙලා පොදු ලක්ෂණ වශයෙන් සාමාන්‍ය ලක්ෂණ තිබුණනේ. ඒ වස්තුවට Tamanටම වෙන්න එක ලක්ෂණකුත් තියෙනවා. මෙන්න මේ විදිහට සාමාන්‍ය ස්වභාව ලක්ෂණ, සන්තති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියලා අර සායික විදිහට කියනවා නම් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන එක භාවනා පැත්තෙන් සම්බන්ධ වීමක් වෙනවා. මෙන්න මේ දෙයට මේක පිළිබඳව හොඳම විස්තර තියෙන භාවනා ක්‍රමයේ වශයෙන් මට තේරෙන්නේ මහාශි භාවනා ක්‍රමය තමයි. මහාශි ස්වාමීන් වහන්සේ මේවා සේරම දැනෙනවා නම් දැනගනි නැත්තම් නිකන් හිටපන් කියලා එලි දක්වලා තියෙනවා. ඒක නිසා කෙනෙකුට භාවනා නොකරත් මේ ටික කියවන කොටත් මේක විශාල බහුසුත ගතියක්. මේකේ බොහොම ගැඹුරක් තියෙන බව තේරෙනවා. නමුත් කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් ඔයගේ පොත් බලලාද ඔය වගේ මේ විශිෂ්ට සමීකරණ ඇතුවද ගියේ කියලා. නමුත් කියන්න තියෙන යම් කිසි කෙනෙකුට මෙවැනි සමීකරණ නැතුව යන්න පුළුවන් නම් කවුරුත් අකමැති වෙන්නේ බණක් අහනකොටම සාත් වෙනවනම් සෝවන් වෙනවා හොඳයි. යන්නේ නැත්තම් ඊපස්සට ගිහිල්ලා මෙන්න මේ වගේ විස්තර සහිතව අඩපාඩුකම් බලන්න ඉදිරියට යන්න. අන්න ඒ නිසා මේ මට භාවනා උගන්වපු ගුරු මේ පන්දි ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් 27ක් වෙනකන් ධර්මාචාර්ය පාස් කරලා අභිධර්මයේ කටපාඩම් කරලා ත්‍රිපිටකය පිළිබඳව කොටිම කියනවා නම් ත්‍රිපිටක ඡට්ට සංගායනාවේ ඕසාන මණ්ඩලයේ සමාජික විදිහට කඩ කරලා තියෙනවා. කටයුතු කරලා තියෙන පොතක් වැඩ සුද්ධ කරන ගියාට පස්සේ මජ්ක්‍ධිම නිකාය දීඝනිකාය අවසාන විනිශ්චය කරන මණ්ඩලයේ මේ ශාංශ සමාජික විදිහට වැඩ කරලා තියෙනවා. වැඩ කරුවාට පස්සේ භාවනා කරන්න හිතියොත් මේක තාමත්ම කලාතුරකින් වෙන එකක්. මොකද පොත්පත් ඉගෙනගත්ත කෙනාට භාවනා කරන්න හිත දෙන්නේ ඒ පොතටම ඇලෙනවා. පරියත්තියටම ඇදිලා යන ගතියක් තියෙනවා. ඒක නිසා මේ ස්වාමීන්ගේ විශේෂත්වය තිබිලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ පොතපත කියවලා වැඩේ ඉවර නැති බව දැනගෙන භාවනා කරන්න නැතිලා මහදී ස්වාමීන් වහන්සේට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා යනකොට ස්වාමීන් වහන්සේට භාවනා කරන්න හම්බ වෙලා නැහැ. ඒකෝට හිතේ මම දැන් ෂෙව්මින් ෂැඩෝ. ඒ කියන්නේ මහසීතාට කොහොඳම බොහොමත්ම නිවිච්ච ස්වාමීන් වහන්සේ නමක් මට දකින්න අවස්ථාව විතරක් හම්බුණා ඒ සංසංග භාවනා කරනකොට ඉතින් අර භාවනා කරලා කමටහන් දෙන්න ගියාම හැමදාම ගුරුවරයාට Tamanට ඕනේ කියවෙන්නේ නැහැ. ඒක මේ ගෝලයාටත් තේරෙනවා ගුරුවරයාටත් තේරෙනවා. ඒ අතරමැද ඒ භාවනා පන්තියේ ඉන්නේ නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ ඉන්න අනික ස්වාමීන් වහන්සේලාගේ විනය අඩුපාඩු දැකලා හිත වික්ෂිප්ත වෙලා තියෙනවා. මේ වගේ භාවනා කරනකොට කොච්චර විනයගරුක වෙන්න ඕනද මේගොල්ල කිසිම තැකීමක් නැහැ මේ වගේ. මේ කල්ලිට භාවනා හරියයිද? ඒක එක පැත්තකින් වද දීලා තියෙනවා අනිත් පැත්තෙන් Tamanට ගුරුවරයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නේ නැත්නම් Taman කියන්නේ කෙලින්ම ගුරුවරයාට sannivedana කරන්න බැරි නිසා පළවෙනි සුමාන දෙකේදී නිකම් මගේ මගේ වචනෙන් කියනවා නම් මේ කෝච්චියක් බස් පාරක ගෙනියන්න හදනවා වගේ. නැත්නම් බස් එකක් කෝච්චි පාරක ගෙනියන්න හදනවා වගේ දඩබඩ දඩබඩ තමයි ගමනක් නැහැ. මේ අතරමැද ඇතුළත පැහැෙනවලු කිසිසේත්ම භාවනාවක් නැහැ සත්‍යක් නැහැ සමාධියක් නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තුනා මේ දවස්වල මහසි ස්වාමීන් වහන්සේ යෝගිනීන්ගේ කාන්තාපක්ෂේ කමඨා සුද්ධ කරනවා ගිහිල්ලා අහගෙන ඉන්නේ. ඒක ඇත්තම දිලා තියෙන දඬුවමක් වශයෙන්. ඒ කියන දෙපා පබ්‍රංශේ තේරෙන්නේ. සහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ කමඨාන් සුදුනට පැත්තකටලා අහගෙන හිටියලු මේ ස්වාමීන් වහන්සේ මේ යෝගාවචරයට ළඟට ආපුවාම ගණ්ඩ හදන්නේ මොකද්ද කියලා. යෝගාවචරය කියන්න හදන්නේ නම් සාමාන්‍ය නරිය බල්ලයි කතා තමයි. හැමදාම කොච්චර කිව්වත් අනම්මන තමයි කතා කරන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ මොන කරන්නද හරියට අර ඉස්ලාම් ඉස්කෝලට ආපු බබෙකුට මේ සංස්කෘත ශ්ලෝකයක් කියලා දීලා මේක කියවපන් කිව්වට තේරෙන්නේ නැහැ නේ. ඒ නිසා ඉස්සලා බබත් එක්ක යාළු වෙලා යාට තේ ටිකක් දීලා අර මේක ගන්න ඕන වගේ හැමදාම යෝගාවචරයව කුරතල් කරන්න සිද්ධ වෙනවා. නමුත් දන්න පිළිසකට මේ බණ කියන නිසා මම නැවතත් කරුණා කරලා කියනවා කතා කරනකොට හරියට කාරණාවට කතා කරන්න. වෙන දේවල් කොච්චර කතා නොකරුවත් ගුරුවරයෙක් නම් තරහ වෙන්නේ. කතා කෙරුවොත් අපහසුවටපත් වෙනවා ගුරුවරයා. ඒ විතරක් නෙමෙයි මුසුප්පු වෙනවා මේ වටිනා කාලය. ඉතින් ඒ නිසා මේ පණිසංශ කියලා මේ මහසි සායුදී අහගෙන ඉනකොට කාරණා තුනයිලු වැටුණා. ඒ ස්වාමීන් වහන්සේ අහන්නේ මේ කරන කතාවේ මේ කතා කරන්නේ මොකද්ද අරමුණ කියන එක දැනගන්න. දෙක ඒ අරමුණකින් ස්වභාවය මත වෙන එකනේ. ආස්වාසය මත වෙනවා ප්‍රස්වාසය මත වෙනවා බිම්බීම මත වෙනවා හැකිලීම මත වෙනවා වම තිනොට වම දැනෙනවා දකුණු තින දකුණු. ඒකට භාවනා කරනවා කියලා ඔබ මොකද කරේ? ඒක මෙනෙහි කරාද? එහෙම නැත්නම් ඒක එනකොට මොන වගේ දෙයක්ද හිතුනේ කියලා ඒ මතුවෙන අරමුණට තමන් කලේ මොකද්ද කියන එක. එතකොට මොකද්ද උනේ? එහෙනම් එතකොට වැටුනේ මොකද්ද උන්නොච්චර ඔය කාරණා තුර පමණමයි ඔය පැය ගණන් කමටහන් සුද්ධ කරත් කරා. ඉතින් පස්සේ මේ ශාංශය සටහනක් දාගෙන තිනවා අරමුණ මිනේ කළ හැටි සහ වැටුණ ආකාරය. ජාපි යන කාලේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ලෝක ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙක් වෙලා ඒ පෙළෙමින් හිටියා මේ භාවනා කරන කෙනෙක් ලව්වා මේ මේ තාලෙට මෙන්න මේ කරුණු තුන හරියට මේ ප්‍රශ්නාවලියක් දීලා ඉස්සරහින් කොටු තුනක් තියෙනවා මෙන්න මේ කොටු තුන පුරෝපං කියන එක විතරයි කියන්නේ නමුත් කවදාකවත් කරන්නේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ පරිවර්තකයා මේක කොලේක ලියලා අපි ඉන්න කාමරයක් කාමරයක් ගානේ ගහලා තිබුණා භාවනා කරන්න ගියාම තමන්ගේ භාවනා අත්දැකීම් ගුරුවරට ප්‍රකාශ කරනකොට අරමුණ මතුවෙච්ච හැටි නැත්නම් අරමුණ මොකද්ද කියලා කියන්නේ. ඒ අරමුණ මෙනෙහි කළ හැටි මෙනෙහි කළාද නැද්ද ඉස්සර වෙලා මෙනෙහි කරුවාද අරමුණාට පස්සේද මෙනෙහි කරේ කියන එක කියන්නේ. ඊට පස්සේ මෙනෙහි කිරීම නිසා වැටහිච්ච ආකාරය කියන්නේ. උදාහරණයක් වශයෙන් කිම්බීම මතුණා මම විමෙව හැම මතුණත් එක්කම මෙනෙහි කළා මට තදවීමක් වැටුණා. මට ඉස්සීමක් වැටුණා. මට කම්පනයක් වැටුණා. හැකිලිම මතුණා මම මෙනෙහි කරනකොට හැකිලිම මතුවලා ඉවරයි. ඒත් මට සහැල්ලුවක් වැටුණා පහත් වෙනවා වගේ වැටුණා. ඔච්චර. ඉතින් මේකෙන් අදහස් කරන්නේ අර ස්වභාව ලක්ෂණ වශයෙන් පිම්බීම දකින්නකොට පිම්බීමෙන් උකහාගත්ත දේ වටහාගත්ත දේ මොකද්ද? හැකිලීම මෙනෙහි කළ හැකිලීමට හිත මානසිකාරයේ විතක්කේ යොමු කරවට පස්සේ සම්මා සංකප්පේ යොමු කරවට පස්සේ හැකිලීමෙන් වටහාගත්තේ මොකද්ද කියලා මෙන්න මේ ටික වෙන් කළා කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. ඊට පස්සේ ඉතින් කෝච්චි පාර කෝච්චි පෙට්ටි කෝච්චි පාර තිබ්බා වගේ යන්න පටන් ගන්නවා. බස් පාරේ බස් එක තිබ්බා වගේ යන්න පටන් ගන්නවා. මෙව්වා කියන්නේ නැතුව ඔය වටවලල්ලේ කොච්චර ගියත් තීරලා තියෙන්නේ මේ අජ්ජත් ආයතනේ දන්නෙත් නැහැ, බාහිර ආයතනේ දන්නෙත් නැහැ. හේමැතින් මේ විඥානය අඳුනාගත්ත දේ දන්නෙත් නැහැ. අර හිතමනාව Tamanට තියෙන මති මතාන්තර රාශියක් එළියට එනවා. ඒක හරියට අර බබාගේ භාෂාවෙන් කතා කරන දේ අම්මලා තාත්තලා තේරුම් ගන්නවා වගේ තමයි. බබා දන්නේ නැහැ බබා කතා කරනකොට කියන භාෂාව බබාගේ භාෂාවෙන් කතා කරනවා. අම්මලා තේරුම් ගන්න ඕනේ මේක තමයි මේ කියන්නේ. අන්න ඒ වගේ මෙතන තියෙනවා ගුරුවරයාට විශාල වගකීමක්. ඒ වගේ වගකීමකට පත්වෙච්ච ගුරුවරයාට ඒ ශිෂ්‍යයාට ඒ යෝගාවචරයට ඒ පාඩම කියලා දෙන්න වෙන්නේ දවස් 7 8ක් 10ක් 15ක් එක දිගට ඇසුරු කරලොත් පමණයි. එහෙම නැත්නම් ඔය හදිසිය ඇවිල්ලා තපල් මාර්ග ක්‍රමයට ඔය එක සැරයක් හම්බෙලා කතා කරාට මෙච්චර විස්තරයක් කරගන්න අමාරුයි. ඒ නිසා අද අපි මේ වෙනකොට දවස් 7-8ක් එක දිගට කටයුතු කරලා තියෙනවා. කමඨාන් සුද්ධ කරලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මොකද්ද මේ ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ. නැත්තම් මේ වැටහුණු ආකාරය කියලා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක භාවනාවට නැංගුවද නැද්ද කියලා කියන්නේ මොකක්ද? මේ කියන හැම වෙලාවෙදීම මොකද්ද අරමුණ කියලා කියන්නේ යෝගාවචරය ඉස්මතු වෙනවද? දැනගන්නවද කියන එක. මේ ටික අහුවෙන්නේ මේ පළවෙනිම කොටසට. ඥාන පරිඥාට නැත්තම් ස්වභාව ලක්ෂණ මතක් කිරීම. මේක ගැන කියනකොට අපි දැනගන්න ඕනේ මේ සරුවච්චන් වහන්සේ මේක මේ වචන වලින්ම මේ ආකාරයට ප්‍රකාශ නොකලක සරුවච්චන් වහන්සේ මේ ප්‍රශ්නේ දන්නවා මේ එදිනෙදා වල්පල් හැලි ගමේ කොටේ කතා කර කර හිටපු මිනිස්සේ කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ අවශ්‍ය ධර්මාතුකාට පොළඹවනවා කියන එක ලේසි නෑ මොකද හිත නන්නත්තරයි සතිමත් නෑ සමාධිමත් නෑ මේ ධර්මානුකූල සාකච්ඡාවල නෙවෙයි යෙදිලා තියෙන නිසා හිත නිතරම වල්මත් වෙනවා යාලයා ඒ නිසා සරුවචනාංශයේ <clears throat> මේ විස්තර කරන දේවල නාම ධර්ම කොටස පැත්තකට දාලා තියෙනවා. රූප ධර්ම කොටස තමයි මේ ආධුනිකයට ඉලඹ කරලා තියෙන්නේ. රූපමය වශයෙන් ආස්වාද ප්‍රසවාසය කියනවනම් වායෝ පොට්ටබ්බ ධාතුව. එහෙම නැත්නම් වම දකුණු වශයෙන් තියෙනකොට මේ පඨවි ධාතුවේ ඇති වෙන ගැටි. නැත්නම් යනකොට එනකොට කනකොට බොනකොට ඇති වෙන මතුවෙන ඒ අරමුණේ තියෙන රූපාකාරය. රුප්පණ ස්වරූපේ නිතර වෙනස් වෙන ස්වරූපයේ මැනිය හැකි කිරිය හැකි සටහන් සහ ආකාර සහිත දේ තමයි ඉස්ලාමයේ භාෂාව උගන්වන්න කමඨං සුද්ධ කිරීමේ භාෂාව උගන්වන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා කාය අනුපස්සනාවෙන් පටන් ගන්න. කාය අනුපස්සනා කියන්නේ රූප ධර්ම. ඉතින් මේ රූප ධර්ම වාසේ තමන් කරන්නේ ආනාපානද කරන්නේ පිම්බීම හැකිලිමද නැත්නම් මම මේ කතා කරන්න හදන්නේ පරියංක භාවනාවද නැත්නම් සක්මන් භාවනාවද කියලා ඒ වාර්තා කරන්න හදන දේ මතක් කරලා රාමුව මතක් කරලා දුන්නේ නැත්නම් කොච්චර වෙලා කතා කරත් දෙන්න දෙපැත්තකට යන. ඒක නිසා මම මේ කතා කරන්නේ පරියංකය ගැනයි මම කරන්නේ පිම්බීම හැකිලිම භාවනාවයි මම භාවනා කරන වෙලාවේදී මට පිම්බීම හැකිලි මතු වුණා මම පිම්බීම මෙනේ කළා මට පිම්බීම වැටුනේ මෙන්න මේ ආකාරයි කියලා කියන්නේ යනකොට සමහර විටක යෝගාවචර වාඩි වෙච්ච ගමන් මේ ශාන් පිරිසිදුකමක් නැති වෙන්න පුළුවන්. වාඩි වෙනකොටම අතපය රිදෙන දේවල්, ඊයේ වෙච්ච දේවල්, කරපු නැති දේවල් කල්පනා වෙන්න පුළුවන්. නමුත් ටික වේලාවක් ඒ සුදුසු එකම පරියන්ක එකම පළපුරුදු තැනන් ටික වෙලාවක් ගියාට පස්සේ යම් වෙලාවක මූල කර්මස්ථාන ඉදිරිපත් වෙනවාද? එතනින් ඕනේ වார்த்தාව පටන් ගන්න. එතන සකස් වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනකදී මූල කර්මස්ථානයේ ඉස්මතු උනේ එතනින් තමයි කමඨාන් කියන පටන් ගන්න. ඒ වගේම අපි පෙරේද හම්බුණා දැන් අද හම්බ වෙනවා නම් ඒ කාලපරතරය ඇතුළත වෙච්චි හොඳම පරියන්කේ විතරක්ම කිව්වනම් හොඳටම ඇති. වැරදිච්ච පෙරදිච්චයි හරිය නැතිව කතා කරන්න පටන් අරගත්තොත් වෙන්නේ හිත අවුදේ. ඒ නිසා කොයි වෙලාවක හරිය කාලේ Tamanට භාවනා කරන වෙලාවේදී ඉන්දීමට හිත යෙදුවා නැත්නම් පිම්බීම මතුණා මට මේ පිම්බීම මම පිම්බෙනවා පිම්බෙනවා කියලා මෙනෙහි කරා එක්ක ඉස්සර වෙලා මෙනෙහි කරා නැත්නම් පිම්බ අරමුණත් එක්කම මෙනෙහි කරා නැත්නම් පහු වෙලා මෙනෙහි කරා එතකොට මට පිම්බීම වැටුනේ මෙන්න මෙහෙමයි. තද වීමක් කම්පනයක් ඇදින ගතියක් තද වෙන ගතියක් විදිහට වැටුණා කියලා කියන්න පුළුවන් නම් ඒ මාතෘකාවට ලකුණු 100 100ම හම්බෙනවා. ඊට හාත්පසම වෙනස් නැහැ හැකිලීමේ කතාව. ඒකට කියන්න ඕනේ ඊට පස්සේ හැකිලීමක් මතු වුණා. මම හැකිලීම හැකිලීම වශයෙන් එකවරක් හෝ දෙවරක් පෙරපසු වෙලා හෝ පසුපසු නොවි මෙනෙහි කළා. ඒසොට මට හැකිලීමක් උනේ මෙහෙමයි කියලා. තමන් කරන කර්මස්ථාන වාර්තාවේ මුල්ලටම මෙන්න මේ ටික කියා ගන්න පුළුවන් නම් ඒ වැටහුණ ආකාරය වශයෙන් අපි සඳහන් කරන්නේ මේ ස්වභාව ලක්ෂණ තමයි. මේ ස්වභාව ලක්ෂණ වලට බැලීම කරන්න නැත්නම් ඒ සඳහා යොමු වෙච්ච හිතක් නැතුව කල්පයක් භාවනා කරා. මූල කර්මස්ථානේ බිම්බි පැකිලින් වශයෙන් ඒක දිහා නෙවෙයි නම් බලන්න. පේන්නේ නැහැ. නිසා පල්ලෙවෙනිම ආප්තපදේ තමයි බැලුවොත් තමයි පේන්නේ. ඒක නිසා මේ බලන එකට තමයි විපස්සනා කරනවා කියලා නිසා මේ වාඩි වෙන්නේ මොකටද? දේ මතුවෙන ආසව ප්‍රසාරයේ හෝ පිම්බීම හැකිලිම කියන මූල කර්මස්ථානේ බලන්න. එතකොට සද්ද නොවනවා නෙවෙයි වේදනා නොදැනෙනවා නෙවෙයි හිතවිලි නොයනවා නෙවෙයි කම්මැලිකම් ඇති නොවෙනවා නෙවෙයි ඒවා කතා කරන්න නම් අපිට පුළුවන් ගමේ තොටේ පල්හැලි වලට දාන්න. නැතිව බල්ලයි කතා කියන්නේ ඒවට තමයි. ඒව කතා කරලා හිටියා උද්‍යෝගයක් මතුවෙන්නේ. ඒක මේ විද්‍යාරම්භ කතාවක් වෙන්නේ. ප්‍රඥා කතාවක් වෙන්නේ. සීල කතාවක් වෙන්නේ. සමාධි කතාවක් වෙන්නේ. ඒව ඔක්කොම වෙන්නේ බල අහගෙන ඉන්න කෙනාගේ Tamange හිත පිරිහෙන්නේ. ඒක නිසා ඒව කතා කරලා වැඩක් නැහැ. හරි ගිය තැනකින් පටන් අරගන්න. ආන්නේ පටන් අරගන්නකොට මේ පේන ලක්ෂණ ටික කවදාකවත් හිතලා කියලා හිතලා කියන්න යන්න එපා. ඒක තන්නේ කර චාටුවක් යමක් වැටුණාද වැටුණු දෙයට සීමා කරා. පිම්බීම් බලනකොට පිම්බීම වැටුනේ මෙහෙමයි. ආශ්වාසය බලනකොට ආශ්වාසය වැටුනේ මෙහෙමයි. ප්‍රශ්වාසය බලනකොට ප්‍රශ්වාසය වැටුනේ මෙහෙමයි. ඉතින් ඊයේත් ඒ වෙලාවේදී මතක් කළා වගේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ පන්දි ස්වාමීන් වහන්සේ අපිට කර්මස්ථානාචාර්ය වෙච්ච ස්වාමීන් වහන්සේ කියනවා ගණන් ප්‍රශ්න පත්‍රයක් ලියන ළමයේ උත්තරේ ළමයේ ඒක උත්තර පත්‍රයට ලියනකොට ඉස්සල්ලාම Taman ඒ අංකය දාලා ගාන ලියන්න ඕනේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන උත්තර පත්‍රය ලියන්න. එහෙම නැතුව හදන්න පටන් අරගත්තට ඒක ක්‍රමේ හරියන්නේ අන්නේ විදිහට මේ හදන්න හදන්නේ අසවල් අංකයේ සහිත ගානයි කියලා ඒක ලිව්වේ නැත්නම් උත්තර පත්‍ර බලන කෙනාගෙන් ලකුණු කැපේ. ඒ වගේ තමයි මම මේ කියන්න හදන්නේ ආස්වාසය ගැනයි කියලා මතක් කරන එක හරියට ගාන ලියන්න වගේ. ඊට පස්සේ ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කළාද පෙරපසු වුණාද කියන එක ගාන සුළු කරන්න වගේ වැඩක්. ඒකට ඉතින් විවිධ ප්‍රමේය විවිධ සමීකරණ යොදලා අපි ගාන සුළු කරනවා. සුළු කරුවට පස්සේ දැකපු දේ උත්තරේට අපි ඉරි දෙකක් ගන්නවා. එතකොට ප්‍රශ්නත් ලකුණු කරන කරනවා මෙයා උත්තරේ වශයෙන් පෙන්නලා තියෙන මේකයි ඒක ඉරි දෙකක් අහලා තියෙන අන්නේ වගේ ඉරි දෙක කාපිට තමයි Tamanට වැටහිච්ච දේ. ඉතින් ගාන ලියලා සුළු කරලා උත්තරේ දෙයක් ගැහුවේ නැත්නම් එතනම ලකුණු ගණක් අපනවා. ඒ වගේ තමයි භාවනා කරුවා මට පිම්බීම මතුණා මම පිම්බීම මෙනෙහි කරා හැකිලින් මතුණා හැකිලින් මෙනෙහි කරා කියලා කියාන කියාන කියට මොනවද දැක්කේ කියන එක කියුනේ නැත්තම් ලකුණු නැහැ. ආන්න මේ දැනෙන ආස්වාසයට ආවේනික වූ ඒ ලක්ෂණ ටික ප්‍රස්වාසයෙන් වෙන්කොල දැනගන්න එක. ප්‍රස්වාසයෙන් වැටෙන ලකුණු ආස්වාසයෙන් වෙන්කල දැනගන්න එක. දැන් පිම්බීමෙන් හැකිලීමෙන් කළ දැනගන්න. වමෙන් දකුණ වෙන් කළ දැනගන්න එක තමයි අපි ඉස්සල්ලාම හිතට දෙන අභ්‍යාසය මේක කියනවා විතක්කේ කියලා ධම්ම විචේ කියලා කියනවා සම්මා සංකප්ප කියලා කියනවා විචක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනේ පිම්බීමෙන් හැකිලි වෙන්නේ නැහැ විචක්ෂණ බුද්ධියෙන් බලන්න ඕනේ ආස්වාස ප්‍රසවාස වෙන්නේ නැහැ බුද්ධිය විචක්ෂණ වෙන්න ඕනේ වමෙන් දකුණ තියෙනකොට වෙනස් වෙනට යම් දෙකක් අත ගන්නකොට මේ අත ගාවේ මේකයි මේ අත ගාවේ මේකයි කියලා දෙක වෙන් කරගැනීමේ ශක්තිය අනිවාර්යයෙන්ම හිතේ තියෙනවා අන්න ඒක කොහොමද කියන්නේ සිංහලෙන් කියනවනම් ඒක මතු කර ගන්නාසුළු විමසුම් නුවණක් උනන්දු කරවන්නයි මේ අදහස. අන්න ඒක උනන්දු කරවන්න පටන් අරගත්ත පස්සේ හිතේ සම්පූර්ණ ශක්තිය රත්ලා එන්න පටන් ගන්නවා. එහෙම නැතුව දැක්කා කියලා තොගේට ගණන් ගන්න බෑ. දැකපු තොගේ වැඩක් නෑ. දැකපු එක එක එක එකක එකිනෙකට ආවේනික ලක්ෂණ දකින්න පටන් අරගත්තොත් ඉස්සල්ලාම මේ විදිහට ආස්වාසේ ප්‍රස්වාසයෙන් ආනාපාන කරන කෙනා ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කර ගැනීම එක ලකුණක් හරි දක්වනවා. විශේෂ ලකුණක්. ඒ පුද්ගලයා ඒ දකුණ දැක දැක ඊකට භාවනා කරොත් පළවෙනි ආස්වාසයෙන් දෙවෙනි ආස්වාසය වෙනස් වෙන හැටි පවා දැක ගන්න හිත දියුණු තුන් තත්ත්වයටපත් වෙනවා. පැයක් භාවනා කරත් කොච්චර කෙරුවත් ආස්වාසයෙන් ප්‍රසවාසය වෙන් කරගන්න බෑයි කියලා කියනවනම් අර වගේ විශේෂ ඥාන පහළ වෙන්නේ නැහැ. නැත්නම් ආස්වාසයේ මුලෙන් මැද වෙන්න හැටි, මැදින් අග වෙන්න හැටි වගේ දේවල් බලන්න හිත කර්මන්නේ වෙන්නේ නැහැ, සිව් වෙන්නේ නැහැ, ප්‍රනීත වෙන්නේ. අනේ ප්‍රනීත කිරීමේ හැකියාව තියෙන හිත ඒ සඳහා යොදවලා කාර්යක්ෂම කරන එක. ප්‍රනීත කරන එක තමයි ආධුනික යෝගාවචරය මුල් මුල් විනාඩි ස්වල්පය තුල කරන්නේ. ඒ නිසා කොච්චර කොච්චර දියුණු කෙනෙක් වුණා. පටන් ගන්නකොට ආධුනිකයෙක් වාගේ කවදාකවත් භාවනා නොකළ කෙනෙක් වගේ මේ දේ කරන්නේ. හැබැයි ඒකට විශේෂණයක් කියන්නවා මෙහෙම යම් දවසක සෝවාන් මාර්ග ඥානෙ ලැබුවා නම් ලැබුවට පස්සේ මේ අරමුණු වල තියෙන මූලික පෞද්ගලික ලක්ෂණ දැක ගැනීමේ හැකියාව ටිකක් බොඳ වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම පොදු ලක්ෂණම තමයි පේන්න පටන් ඒ තමයි භාවනාව හිතේ විශේෂයක් වෙලාද නැද්ද කියලා Tamanටම වැටෙන හැටි ඉවතිය බැලුවට ඒව අතර තීරුම් බේරුම් ගතිය අර කොහොඳයි මේක නරකයි කියන ගතිය එන්නේ බොඳ වෙලා ගිහිල්ලා කොයි එකත් එකයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක ඉති විශේෂ ඥානයක් සිදු වුණාට පස්සේ හිතේ ඇති වෙන ස්ථිරතර වෙනස. යම් විදියකට රහත් තුනොත් රහත් තුනන් පස්සේ ඒ භංගෙම විතරමයි පේන්නේ. මේ අපි සාමාන්‍ය මේ කතා කරන්නේ අරමුණ පවතින ආකාරයේ ස්ථಿತಿ චිත්තක්ෂණය කියලායි අටුවාවේ සඳහන් කරන්නේ තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා සරුවචන දේශනා සඳහන් අරමුණ මතුනට පස්සේ පේන ටිකයි. සෝ රහත් වුණාට පස්සේ මනුෂයාට ඒ යෝගාවචරයට ඇතිවීම පැවතීම පේන්නේ නැතිවීම පමණයි පේන්නේ. මේකෙන් පේනවා හිතේ නැවත නැති නොවන ආකාර වෙනසක් වෙලා තියෙනවා කියලා. එහෙම නැති කෙනා හැම වෙලාවෙම දැනගන්න ඕනේ අරමුණේ අනිවාර්යෙම පටන් ගන්නකොට අඩියට මත දාලා මේ තමයි ආස්වාසය මේ තමයි ප්‍රස්වාසය මේ තමයි පිම්බීම මේ තමයි හැකිලිය මේ තමයි වම මේ තමයි දකුණ කියලා අල්ලා ගැනීමේ හැකියාව තියාගන්න. ඒතකොට දැනගන්න ඕනේ මේ දකින්නේ අරමුණේ පිටකොන්ද. ආරම්භෙත් නෙවෙයි අවසානෙත් නෙවෙයි. මේ දකින්නේ අනිවාර්යම රූප ධර්ම. නාම ධර්ම නෙවෙයි. මෙන්න මේක පුරුදු කරගත්තාට පස්සේ අරමුණ මතු වුණාට පස්සේ අරමුණේ ආවේනික ලක්ෂණය පුරුදු කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට මේ අරමුණ මේ ලක්ෂණය කොහේ ඉඳලාද මතුනේ කියලා මතුවෙන ආකාරයක් ආරම්භයක් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පේන්න පටන් ගන්නවා එකම අරමුණ බොහෝ වෙලා දැකීමේ ආනිසංසය මේකයි. අරමුණ නිතර වෙනස් වෙනවනම් මතුවෙන අරමුණේ මොකක්ද මතුවෙන හැටි කියලා දැක ගන්න හම්බ වෙන ඊගාට මතුවෙන වෙන අරමුණ. එකම අරමුණ බොහෝ වෙලා බලා ඉන්නකොට අරමුණේ මැද මතු වුණාට පස්සේ ස්වභාව බලාගෙන එන්න එන අරමුණට සාදරව බලනකොට ඒක කොහොමද මතු වෙන්නේ කියලා පේන්න පටන් ගන්නවා. මේක භාවනාවේ අර වෙන්කොට හඳුනා ගැනීමේ තියුණු ඥාණී ඇතුළට බැස ගැනීම. එහෙම නැත්නම් ගැඹුරක් වශයෙන් පේන්න පටන් ගන්නවා. එතකොට අරමුණ එන හැටි පේනවා, පවතින හැටි පේනවා, ඊගාව අරමුණේ වෙනස් වෙන හැටි පේනවා. ආදි වශයෙන් ශබ්ද වේදනා හිතිලි අහන්න බලන්නවත් හිතට වෙලාවක් නැහැ. අරමුණේම විස්තර දැක දැක ඉන්න පුළුවන්. මේක පරිඤ්ඤය. පිරිසිදු දැනගැනීමේ විශිෂ්ටතම. ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ ඇති වෙනවා මේ මුලින් දකපු පවතින ස්වරූපෙ මෙන්න මේවයි නැති වෙලා යන්නේ කියලා ඒ අරමුණේම ගෙවි යෑම දැකීමේ අවස්ථාව තමයි අපි කිව්වේ පළවෙනිම ස්වාමීන් වහන්සේගේ අර්ථකථනය උනේ ස්පර්ශය දක්න ස්පර්ශය හටගන්න බවනවා ස්පර්ශය නැති දක්න. ඒ නිසාන ආරම්භයේදී අවුලව ගත්තා නියම විදියට ඒක විදගත්තා නම් ඒ දිගේම ඉදිරියට ගමන් කරන එක චිත්ත නියාමයක්. ඒක දැනගෙන ඉන්න එක නායකට පෝෂණය දෙනකොට දෙනකොට අරමුණේ මුල මැද අග දකින්නවා කියන එක තේරුම් ගන්න. මේ වෙනකොට අරමුණ නැවත නැවත මතුවෙන එකක් වෙන්න ඕන. අරමුණ වලට එහෙමයි පයින්න පටන් අරගත්තොත් අපිට අර අරමුණ වශී කරගන්න අමාරුයි. ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේ ඉඳීම හැකිලිම වගේ වාඩි විලා කරන භාවනාවක මූලික පරියන්ක හදාගත්ත යෝගාවචර බලන්න ඕනේ මොකක්ද කියලා දැනගත්ත යෝගාවචරයට ධිකටම ඒ තොරතුරු ලබා ගැනීම භාවනා ධිකට කරගෙන යනකොට මේවට හුරු වෙලා දකින්න දකින්න අරමුණ නිකන් යන්න දෙන්නේ නැහැ. ඒකේ මොකක් හරි ලකුණක් උකහා ගන්න. ස්වභාවික ලක්ෂණක් උකහා ගන්න. මේ විදිහට අරමුණු හැම පැත්තෙම ආනාපානිය ගන්නවා නම් සර්වඥ දේශනාව හැටියට 11 ආකාරයෙන්ම දැකගත්තා නම් අරමුණු ගොරෝසු පේනකොට කොහමද? සිවුණාට පස්සේ කොහොමද? අරමුණ හරියට නාසිකාග්‍රේ වගේ පේන වෙලාවක කොහොමද? තව එහිමේ වෙලා සමානට ඈත වෙලා වගේ පේන වෙලාවල් තියෙනවා. ඇතුළට යන වෙලාවල් තියෙනවා පිටතට යන වෙලාවල්. බොහෝම ප්‍රියව පේන වෙලාවක් තියෙනවා අප්‍රියව පේන වෙලාවක්. තිබිලා නැති වෙන්නා වගේ පේනවා නැතුව තිබිලා ඇති වෙන්නා වගේ පේනවා මේ තියෙනා වගේ පේනවා අන්නේ විදිහ හැම හොල්මනක්ම හැම පැතිකඩක්ම හැම වේශයක්ම හොඳට දැනගන්නකොට මේ තුල හිතත් අරමුණත් දෙක ඊටාම සමීප වේගණ යනකොට එnde එnde එnde එnde මේ කටයුත්තේ හිත වශී කරගත්තට පස්සේ මේක විවේකීව ඩාඩිය දාන්න නැතුව කීඩ වලින් ඩාඩියක් කරන්නේ නැතුව දත්මිටි කන්න නැතුව කරන්න පටන් ගන්නකොට කයයි හිතයි අරමුණයි එහෙම සංසිඳෙන්න පටන් විශාල වැඩ කොටසක් වෙදී තමයි මේ කටයුත්ත වෙන්නේ. ඒක හරියට හොඳට හයියෙන් වැඩ කරන මැෂින් එකක් පුරුදු වෙලා මැෂින් එක කාණට වැඩ කරද්දී Taman විවේකීව යන්ත්‍රෙත් වැඩ කරද්දී යන්ත්‍රයේ ක්‍රියා කරවගෙන යන්න පුළුවන් වෙන්න වගේ මේ රූප ධර්ම વિશે හිතත් අරමුණක් කයත් කීකරු කරගෙන යන්න පටන් අරගත්තාම මෙන්න මේ සංසිධීම තුල තමයි හිතයි කයයි දෙක නාම ධර්ම දැකීමට සුදුසුකම් ලබන. ඒ නාම ධර්ම ධ්‍යාවට සුදුසුකම් ලැබීමත් එක්කම වගේ මේ රූප ධර්මයන්ගේ මොකද්ද පරිවර්තනයක් සිද්ධ වෙනවා. පරා ඒකට පරිණාමයක් කියන්න පුළුවන් නැත්නම් රූපාන්තරණයක් කියන්න පුළුවන් අර දැකපු විචිත්‍රත්වය දෙකේ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ගතිය එන්ටෙන්ට බොඳ වෙන්න පටන් ගන්නවා. හරියට හොඳ ලස්සනට ඇඳපු මේ දියසායන් චිත් එකක් චිත් එකට වැස්ස වැටුණා වගේ. ස්ට්‍රේකින් වතුර ගැහුවා වගේ අර තිබුණ දේවල් ලස්සන මායිම් මරියාදාවල් කැරිලා ඔක්කොම නිකන් බොඳ වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය යෝගාවචරයා මේ ධර්මතාවයේ දන්නේ නැතුණු චිතන මේ සතිය කැඩිලා සමාධිය කැඩිලා ඒක නිසා මට දේවල් දැන් ඉස්සර වගේ පේන්නෙත් නැහැ. බොඳ වෙලා හරියට ඇහි සුද්ධ බැඳලා වාගේ පේන්න පටන් නමුත් මේ තමයි අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන පොදු ලක්ෂණයක් පේන්න පටන් ගන්න තැන. මෙතෙන්දී ඉතින් පරිවර්තන කීපයක් වෙන එකක් තමයි ඒ රූප ධර්ම ගැන බලබලා ඉඳදී නාම ධර්ම තේරෙන්න පටන් මේ නාම ධර්මයක් තමයි ඒකාකාරීකම. නීරසකම්. බයලවන සුළු ගතිය. සතිය කරනවද සමාධිය කරනවද කියලා කියන සැකය. ඒ වගේම කොටු වුණා තනි වුණා මම අපරාධ කාලේ නැති කරනවා වගේ තියෙන මේ ඔක්කොම නාම ධර්ම අර රූප ධර්මයාගේ බොඳ වීම මතින් ඇති වෙන දේවල්. ඒ වගේම අර ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් දැන් වෙන් කරගන්න බෑ දෙකේම කලවම් වෙච්ච ගතියක් වේ. හරියට කහ කුඩුයි හා සුදු හාල් කුඩුයි වෙන්ගෙන් වශයෙන් තිබිලා කලවම් කෙරුවා වගේ. දැන් කියන්නේ මේක හාල් පිටිද කහ පිටිද කියලා. අන්නේ කලවම් වීමක් විතර වෙනවා. එපා වීමක් මෙතන වෙනවා. ඒ වගේම අරමුණින් දැන් පිට යන්නේ නැහැ. හොඳටම ශබ්ද වේදනා හිතෙන්නේ නැතුව මේකම নিমগ্ন වෙනවා. පේන්නෙම පිළුණු වෙච්ච ගතිය. පේන්නෙම හොඳ ආහාර වේලක් කාලා වමනේ කරපු වමනේ ගොඩක් දකින්නවා. මෙන්න මේ පරිවර්තනයේ වේගන එනකොට තමයි අර ස්වභාව ලක්ෂණ මට්ටමේ තිබුණ හිත මේ සාන්තිති ලක්ෂණයට හැරෙනවා. ඒ වගේම යෝගාවචරයාගේ ඥාත පරිඥාවේ තිබුණ ඥානය දැන් තීරණ පරිඥාවකට තීරණාත්මක තනකටපත් වෙන්න පටන් ගන්නවා. ආන්නේ තීරණාත්මක තත්ත්වයටපත් වෙනකොට යෝගාවචරය පරියන්කේ වෙනස් කරන්නේ නැතුව දිගටම මේක දැනගෙන අරමුණ නීරස වුණත් දෙක හතර වෙනස නැති වුණත් තම සත්‍ය කඩා ගන්න තරකයි සත්‍ය බැලුවොත් සත්‍ය මුකුත් වෙලා නැහැ. සමාධියකුත් තියෙනවා. ආන්නේ මෙහෙම කරගෙන කරගෙන කරගෙන ගියොත් තමයි ඒ යෝගාවචරයට මේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ එකිනෙකට ආවෙනී ලක්ෂණ හුඟක් දකින්න දකින්න දකින්න අන්තිමට පේන්නේ හැම දෙයක්ම නලියන ගතිය විතරයි. චංචල ගතිය පමණයි. සැලෙන ගතිය පමණයි. ඒ නිසා කුමුසුම සිසිලස වැగిරෙන ගතිය පිටු කරන ගතිය දරණ ගතිය, චලන ගතිය, බර ගතිය, හැල්ලු ගතිය වශයෙන් ධාතු ගුණ ඔක්කොම දැක්කත් ඒ හැම ධාතු ගුණයක්ම චිත්තක්ෂණයක්වත් පවතින නැතුව වෙනස් වෙනවා. ඒ නිසා ඒව ඔක්කොම දැක්කට පස්සේ සියල්ලම වෙනස් වෙන සුළු ගතිය, සන්තතිය තෝරක් නැතුව ගලන ගතිය පේන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. අරමුණු එකින් එක වෙන් කර ගන්න බැරි වෙනවා. ඉස්සර හොඳට වෙන් කරන්න ඕනේ කියලා කියපු උපදේශය පිළිපදින්න ගියත් හරියන්නේ නැහැ. ආන් එතනදී මේ භාවනාව කැඩීමක් නෙවෙයි මේ මිතක්කල් සංසාරේ තිබුණු අරමුණු වලට තෘෂ්ණා කරන ගතිය තෘෂ්ණාව දිය වෙන හැටි. තෘෂ්ණාව නම් වූ සිබ්බණිය නැත්තම් ගැටලන්නේගේ ගැටේ ලිහිලා යනකොට එව්වට බැඳෙන ගතිය නෙවෙයි දැන් තියෙන අපුල ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. නීරස ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. මේකට එනවා විරංජනේ වෙනවා කියලා. විරජ්‍යති කියලා මේක බුදුහාම සඳහන් කරන්නේ රංජනීය කරනවා කියලා කියන්නේ ලස්සන වර්ණ සහ සීමා සහිත අඳින ලද හොඳ භාව චිත්‍රයක් දිහා බලනකොට ඒක මොස්තර පේනවා. නමුත් ඒක දීසායන චිත්‍රකණයට වතුර පාරක් ගැහුවට පස්සේ ඒක විරංජනේ වෙන ඔක්කොම කලවනවා. කලවුනාට පස්සේ ඒ තියෙන විචිත්‍රත්වය නැති නිසා අරමුණ දිහාවටත් විචිත්‍රකම නැති වෙනවා. තෘෂ්ණාව ගෙවි ගෙවි යන පටන් ඉතින් මේ තෘෂ්ණාව ගෙවි ගෙවි යෑම ප්‍රඥාවෙන් බලනවා නම් යෝගාවචරයට දැනගන්න පුළුවන් භාවනා කරොත් තෘෂ්ණාව ගෙවෙනවා කියන්නේ මේකටයි. නමුත් ද්වේෂයෙන් බැලුවොත් කම්ම නීරසකමෙන් බැලුවොත් Tamanට පර්යාංකයෙන් නැගිටලා යන්න හිතෙන තරම්. මේ භාවනා ක්‍රමයේ අතාරින්න හිතෙන තරම්. මහානකමේ ඉන්නවනම් සිවුරු වරින්න හිතෙන තරම්. ආහාර ඍතුව සීනාසන, යාන වාහන, ඇඳුම් පැළඳ සියල්ල මේපා කරන විදිහට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්දෝ ඇතුළත පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ ද්වේෂපදනමට ගියොත් අත්කිලමන්තාන යෝගයට ගියොත් යෝගාව කියලා බොහෝ කෙටි තීන්දුව අරගන්න පටන් අර ගන්නවා. මේක ගුරුවරයා හොඳට පරිස්සමෙන් ඇස් බැල්මේ තියාගෙන ඉන්නවා. උඟ කෙනෙකුට මේ වෙලාවේදී මේ ස්වභාවික ලක්ෂණ වල ඉඳලා සන්තති ලක්ෂණයට හැරෙනකොට ඒකේ තියෙන ඒකාකාරී ගතිය. නීරස ගතිය නිසා අර sannivedanaya බාධා වෙන්න පටන් ගන්නවා. දුර් පිරිසිදු කියාගෙන හිටපදලා කියාගන්න බැරි වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කියලා මිනී කරගන්නත් බැරි වෙනවා. ඇඟත් සහලවන්න පටන් ගන්නවා. මුළු ඇඟ පුරාම කඩිතුවන්නා වගේ, නලියන්නා වගේ, අතපය හෙල්ලෙන්නා වගේ මේ ඇඟ නිකන් පාලනය කරගන්න බෑ නිකන් සරුංගලයක් අර කර හිටපු ළමයාගේ නූල කඩලා ගියා වගේ වෙනවා. සරුංගල දැන් ගැස්සුවට බාහන්න බෑ. ඒක උඩුහුලකට ගසාගෙන යන්න පටන් ගන්නවා. මේක මේ මේකෙදි මේ මේ ස්වාමීන් වහන්සේගේ මේ අත්කත දෙන ස්වාමීන් වහන්සේ කියන්නේ අභිඤ්ඤයයන් අභිඤ්ඤාතබ්බම් පරිඤ්ඤයයන් පරිඤ්ඤාතබ්බම් වෙන්කොට දැනගත යුතු ලක්ෂණ තියෙන තාක්කල් වෙන්කොට දැන ගැනීම කරන්න ඕනේ ඒකයි මම කරන්න කියලා දැන ගැනීමක් තියෙනවා ඊට පස්සේ ඒව ඔක්කොම කලවම් වෙලා පොදු ලක්ෂණේ මත වෙනවා දකින්න දකින්න දෙ නලිය දකින්න දකින්න දෙ චලනීය වෙනවා ඒක නිකන් ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට ටික් වැටෙන වෙලාව. එහෙම නැත්නම් දියකඩකට වහිනකොට ඒ දියකඩ මතු පිටවා මතු පිටවා. එහෙම නැත්නම් හොඳට රත් වෙච්ච කබලකට අබහුරක් දාපුවාම පුපුරු ගන්නවා. එහෙම නැත්නම් පොරි පිපෙන්නවා. ඔහේ පුපුරු පුපුර පුපුර කියනවා පළවෙනි වතාවට නැගේ යම් කිසි මිහිරියාවක් දකි ඉස්ලාම ටෙලිවිෂන් එක ගෙදරට ගෙනාවු දවසේ ටික් වැටෙන එකත් ලොකු දෙයක් තමයි. ටෙලිවිෂන් එකක් නේ නමුත් හැමදාම චිත්‍රතරක් නම් වැටෙන්නේ අල්ලලා ගහන පොළොවේ. මේක ගන්න අපිට බෑ අපිට ඕනේ මේකේ සුඛාන්තය දකින්න ඕනේ දුක්ඛාන්තය දකින්න ඕනේ චිත්‍රයේ තේමාව දකින්න ඕනේ ස්ත්‍රී පුරුෂ දකින්න ඕනේ. භාවනා කරගෙන කරගෙන යනකොට ස්ත්‍රී පුරුෂ தত্ত্ব සීරම කික් බාටපත් වෙනවා. කම්පණ චංචල ගති සීරම කික් බාටපත්. උණුසුම් සීර ගති සීරම කඳුළු බාට ලප බාටපත් වෙනවා. බලානිනකොට පේන්නේ මේකම තමයි. ඉතින් මේක භාවනා හොඳ වැදගත් ගන්න. මේකේ අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ අර පෞද්ගලික ලක්ෂණ දකින එක හොඳයි තමයි. නමුත් බාලාංශ පන්තියේ ඒක සමර්ථ වෙච්චාම දැන් ළමයා සාමාන්‍ය ඉස්කෝලේට යන්න වගේ දේවල් අතර තියෙන පොදු නලියන ගතිය. එක විදිහට නොපවතින ගතිය. මේකට කියනවා සංකර භාවය කියලා. එහෙම නැත්නම් විපරිණාම ලක්ෂණ කියලා. එක චිත්තක්ෂණයකට ඒකාකාරයෙන් කියන. බැලු බැලමට ඉස්සලා නම් තිබුණා මේ පිම්බීම මෙහෙමයි හැකිලිම් මෙහෙමයි කියලා අල්ලන්න පුළුවන් ගැතිය. ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියලා අල්ලන්න පුළුවන්. දැන් ඒක ගන්න බැරි වෙනකොට දැනගන්න අභිඤ්ඤය ඥාණයෙන් දැනගන්න මේ වෙන්නේ දියුණුවක්. මොකද හැරිලා බැලුවොත් සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලත් නැහැ. අරමුණ නොපෙන්වාට අරමුණ ඇතුළට බැහැගෙනයි තියෙන්නේ. අරමුණෙන් පිටිනම් අපිට සද්ද වේදනා හිතිරි වලින් බාධා වෙන්න එපා. ඒකත් නැහැ. ඉතින් ඒවා ඒ වෙලාවට නිකන් යන පාරේ තියෙන මග සලකුණු වාගේ එක සැරයක් දෙසලයක් වැරදිලා බෑ හත්තර සැරයක් වැරදිලා බණක් දැනගෙන මේ තමයි ඥාත පරිඥාවේ ඉඳලා මේ තීරණ පරිඥාට නද වැඩි තීරණාත්මකයි. එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ දැක දැක පිටු යෝගාවචරයා දැන් මේ සම්තතිය ඔහි සිදුවෙමින් යන ක්‍රියාවලියක් දකින්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවලිය තියෙන ඒකාකාරකම. බලන්නට නීරස කරන ගතියක්. කන්නා වගේ බඳින ගතියක්, అలවන ගතිය නෙවෙයි. තණ්හා සිබ්බණියගේ තියෙන ගැටලන ගතිය, පුදුලන ගතිය නැති වෙලා ඔච්චර බැලුවත් ඔච්චර තමයි කියලා ඒකාකාර ගතිය එනකොට ඒ අභිඤ්ඤය ඥාණයෙන් දන්නවනම් දැන් මම ස්වභාව ලක්ෂණ ගෙවම් කරගෙන සම්ප්‍රති ලක්ෂණයට ආවේ කියලා තවත් ඒ විසෙයි අරමුණට සාදර වෙනවනම් ලංව බලනවනම් කවදාකවත් කියනවා බුදුබණ නාහපු කෙනෙකුට කවදාකවත් ලං වෙලා බලන්න හිතෙන්නේ හිතෙන ගහලුවක සාදාලා නැගිටලා යන්න තමයි. ඉතින් ඒකට අභිඤ්ඤේය தත්ත්වය තමයි මේක තිබුණට වැඩිය හොඳ එකක් මේ දකින්නේ කියලා. ඒකට හොඳට ලං වෙලා බැලුවොත් තියෙනවා මේක බලාන ඉඳිල්ල වදයක්. මේක බලාන ඉඳිල්ල තැවීමක්. මේක බලාන ඉඳිල්ලම සංකර වීමක්. මේක බලාන සිටිය හිතක් විපරිණාමයටපත් වෙනවා කියලා දුක්ඛ ලක්ෂණ හතරම වැටෙන්න පටන් ගන්නවා. යමක් වෙනස් වෙන සුළු නම් අනිත්‍ය කියන විපරිණාමය ඒකාකාරකමේ විරුද්ධට කියනනම් බලාන ඉන්න හිත ක්‍රමයෙන් එපා කරන, කම්මැලි කරන, පෙළන, දවන, තවන තත්යකට මේක තමයි දුක නිසා හටගන්නා වූ අනිත්‍ය නිසා හටගන්නා වූ දුක කියන්නේ. ඉතින් මේක යෝගාවචරය මේක මගේ දුක හෝ මේ දුක මම මේ දුක මගේ කියාගත්තොත් පෙළේ. නමුත් මේ වැටෙන්නේ ආර්ය වූ දුක්ඛ සත්‍ය කියලා දැනගත්තොත් ලොකු සතුටකට කාරණාවක් වෙනවා. මේ සියලු ධර්ම තම්බලා පෙරලා මණ්ඩි බිඳුනට පස්සේ ඒකේ තියෙන ඒකාකාර ගතිය සහ ඒකේ තියෙන වද දෙන ගතිය පෙළෙන ගතිය නිසා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි වෙලාවක යෝගාවචරයට හාපුරා කියලා මේ තියෙන ඒකාකාරීකම් සන්තතිය නිකන් ප්‍රවාහේ තවන ගතිය පෙළන ගතිය සංකර ගතිය සහ විපරිණාමය එකට එකක් මුණ දෙන්න තත්වයටපත් වෙන ගතිය කියලා ලකුණු හතරකින් දුක්ඛ සත්‍ය තේරෙන්න පටන් ගන්නවා. නමුත් අවාසනාව වෙන්නේ මේක මම කියා ගන්නවා. මේක මගේ කියා ගන්නවා. ඉතින් මෙතනදී භාවනා කඩා ගන්න නැතුව මේක අභිඥාය ඥාණයෙන් දැනගත්තොත් මේක මේ පෞද්ගලික ලක්ෂණ දකින්නකට වැඩිය උසස් පෙළක මේ ඉන්නේ කියලා මෙතෙන්දි හොඳට තේරෙන්න පටන් ගන්නවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච. අනිච්චයි කියලා කියන්නේ නිත්‍ය නැහැ. සදාකාලික නැහැ. විපරිණාමයට ලක් වෙනවා. පිම්බීම බැලුවත් අනිත්‍යයි, හැකිලිම බැලුවත් අනිත්‍යයි. ආසස් ප්‍රසත් දිගේ ගියත් අනිත්‍යයි. ඔසෝන යවන තබන වශයෙන් පියවර බැලුවත් අනිත්‍යයි. වැසිකිලි ගැසිකිලි දිහා බලන හැටිත් අනිත්‍යයි. කනකොට බොනකොට එනකොට යනකොට සෑම දෙයක්ම බලනකොට ඒ චලන ගතිය, ඒ චංචල ගතිය හැමදාම ජීවිතය අදී තිබිලා තියෙනවා. අපි උපදින්නේ ඉස්සෙල්ලා ඇතිවෙච්ච ධර්මතාවයක් නේ. අපි මරණයට පස්සේ ඉතුරුලා තියෙන ධර්මතාවයක් නේ. දැන් තමයි මේ අර මේ මේ පිටතට එල්ලලා තිබුණු ලේබල් ටික අයින් කරලා ඒ ඔක්කොම දිය කරලා හැරලා හොඳට බලනකොට අඩිය පේන්න පටන් ගන්නවා නිතරම පෙළන ගතිය. නිතරම තවන ගතිය. ඉතින් ඒ ඒ සං සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ අපට ආපాతගත වෙච්ච අපේ ඉඳුරන්ට ගොදුරු වෙච්ච ප්‍රමාණය පමණයි අපිට මේ විදිහට වෙනස් වෙන ස්වභාවය පේන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඊයේත් මතක් කරා අපිට වෙලාවක් ඇස් දෙක අරගෙන ජීවත් වෙන වෙලාවක නම් රූපත්යේ ලෝකේ තියෙනවා ඇසුත් කරලා. සද්දත් ලෝකේ තියෙනවා කනත් හොඳයි. නාසයට ගඳ සුවඳක් තියෙනවා නාසයත් හොඳයි. දිවට ඕන රසයක් ගන්න පුළුවන් රස જાති තියෙනවා කියලා හිතුවා. කයටත් කොතනින් හරි පහසක් ලැබෙනවා. හිතටත් හිතවිලි එන්නේ. නමුත් මේ හයම විඳින්න පුළුවන් ශක්තියක් විඥානෙට නැහැ. මේකේ මොකක් හරි එකක් තෝරන්න ඕනේ. අන්නේ තෝරමුකේ තමයි සංස්කාර ඒ දේ තමයි මේ පෙළෙන ගතිය, සැලෙන ගතිය, චලන ගතිය වෙන නිසා සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍ය බව වැටේ. තමන් මොකක්ද හද බලන්නේ බලපු දේ පේන්න තියෙන්නේ ඒක සැලෙමින් පවතිනවා. ඒ පහන් දැල්ලා දිහා බලනවා. කීකඩකට වතුර වැස්ස වැටෙනකොට බලනවා. අබපූර්ණ දිහා බලනවා. ඉතින් මේක බලාන ඉන්නකොට සබ්බේ සංඛාරා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ කොහොම පොදු සරල සමීකරණයක් ඉදිරිපත් කරනවා. යමක් වෙනස් වෙන සුන්නම් ඒකට තමයි ආර්ය විනය දුක කියන්නේ. ඉතින් ඉස්සල්ලාම පේනපේ වෙනස් වෙන සුළු ගතිය දකිනකොට ඒකට වෛර කරන එක ඒකට නීරස කරන එක ඒක වැරද්දක් කියලා හිතන එක ඒක මගේ අකුසලයක් කියලා හිතන එක සිල් නැතිකම හිතන එක ඔක්කොම මම ආයෙනේ පෞද්ගලිකත්වේ නැත්තම් සක්කාය දිට්ඨිය නැත්තම් අශ්විමානී කෘත්‍යය. ඉබේම එන්නේ. හරියට දැනගන්න මේ සැලෙන ගතිය එකක්. මේකට කම්මැලි කරන නීරස ගතිය තව එකක්. මේ කම්මැලි නීරස ගතිය වෙනුවට මේක අභිඤ්ඤය ඥාණයෙන් දත යුක්තක්. ඕනම දෙයක් අඩු කරන යනකොට මෙතෙන් තමයි ඉන්නේ කියලා අභිඤ්ඤේ ඥාණයෙන් බලන්න පුළුවන් නම් එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක මග අරින්න තමයි අපි විවිධ විනෝදාංශ දවසට යොදා ගන්න. අපි විවිධාකාර විදිහට අනුන් එක්ක කතා කර කර අපි විවිධාකාර විදිහට රේඩියෝ අහන, ටෙලිවිෂන් බලන, පත්‍ර කියවන්නේ, නවකතා කියවන්නේ, සේරම කියවන්නේ මෙන්න මේ ඒකාකාරීව යට තියෙන සදාතනක වූ සත්‍ය ධර්මයට අකමැති නිසා. ඒ නිසා තෘෂ්ණාව කොහොම හරි ආධ්‍යාත්මික අධින බාහිර ආතන කිට්ටු කරකට කිට්ටු කර රූප බල බල ඉන්නකොට ඒක කරලා සද්ධාහන්ට යොමු කරනවා. සද්ධාහා ඉන්න එකනට ගන්ධ රස බලන්ට යොමු කරනවා. ගන්ධ රස බලන එකනට තව දෙයක් දීලා කිසිම දෙයක ඒකාකාර පැවැත්මක් තියෙන්න දෙන්නේ නැතුව ගැටලනකොට එකකවත් මේ විදිහේ ගැඹුරකට අඩියට බහ ගන්න බැරි වෙනවා. මේක ਸਰවඥාන්සේ දේශනා කරන්නේ අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් වෙනස් කරන නිසායි. එක ඉරියව්වෙ දිගට ඉන්නකොට කතා කරන දෙයක් නෑ දුකම තමයි. ඔය පස්සපච්ච වේදනා කියන එකේම තියෙන එදාට තමයි. එකම පරියන්කේ ටිකක් වෙලා ඉන්න ඕනේ. එදාට තමයි ඔය පස්සපච්ච වේදනා සාමාන්‍ය ගමේ භාෂාවෙන් තේරෙන්න පටන් ගන්නවා. අපි හිතනවා ඒකට හොඳ කුෂන් නැති එකයි දෝෂේ. මේක එයා කන්ඩිෂන් කරලා නැති එකයි හේතුව. මේ කපුට කෑ ගහන එකයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි කියලා අපි හිතන්නේ මේ මේ දුක්ඛ සත්‍ය අපිට ආවේ අසවලාගේ වැරද්ද නිසා ආණ්ඩුවේ දෝෂ නිසා නැත්නම් ආකාශයේ දෝෂ නිසායි කියලා අපිට ඕනවටත් වැඩිය කරුණු තියෙනවා මේ දුක්ඛ සත්‍යය අපකරා පැමිණෙනකොට ඒක නොබලන්න. මේ තමයි සිංහලෙන් තකතිරුකම් කියන්නේ. මෝහය කියන්නේ මේක තමයි. අවිද්‍යාව කියන්නේ මේක. මේකට මූණ දෙන්න නම් භාවනා කරනකොට මතුවෙන මේ වෙහෙස, භාවනා කරන මතුවෙන මේ ඒකාකාරීකම, භාවනා කරන මතුවෙන තමගේ නීචත්වය, තුච්ච තත්වය, තමගේ ආත්ම නිෂේධන ගතිය දිහා බලාගෙන අභිඤ්ඤය ඥානි මේ මම දැන් සත්‍යයටයි කිට්ටු කරන්නේ මේ කොහේ ගියත් මේ සංස්කාරමයි මේ හැම සංස්කාරයක්ම අනිත්‍යයි කොහේ ගියත් මේ සංස්කාරමයි සියලු සංස්කාර දුක්ඛයි ඒ නිසා මම නැගිටලා ගියත් යන්නේ මේ දුකට තමයි නමුත් අපි කරන්නේ ගිනි අඟුර පිච්චෙනින් ඉඳ අතින් අතට මාරු කරනවා ඒ අතින් මේ අතට මාරු කරුවට කොහොම කෙරුවත් ගිනි අඟුරේ උෂ්ණය අතටම තමයි එනිසා පිපාසිත මිනිස්සයා ලුණු වතුර බොන්න වගේ අපි කොයි වෙලාවෙත් ඉරියව් මාරු කරනවා ගුරුවරු මාරු කරනවා ස්ථාන මාරු කරනවා භාවනා ක්‍රම මාරු කරනවා ඒක අරමුණක ඉන්න බැරිකම තමයි තියෙන්නේ. ඒක කාගේවත් දෝෂයක් නෙමෙයි. ඒ වගේ මේ ඉන්න බැරිකම කෙරේ වෛර කරනකමත් දී ඇති සාධකයක්. මෙන්න මේවා ඒ ආකාරයෙන් අනුන්ගේ දෙයක් වගේ තමන්ගේ දෙයක් නෙවෙයි අනුන්ගේ දෙයක් වගේ දකින්න තමයි අභිඤ්ඤය ඥාන කියන්නේ. ඊට පස්සේ මේ අරමුණේ සැලෙන ගතියත් ඒ අරමුණ සැලෙන ගතිය නිසා ඇතිවෙන ඒකාකාරීකම වෙන්වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් නම් ඒකට කියනවා පරිඤ්ඤය කියනවා. පිසින්ද දැනගන්න. මෙන්න මේ විදිහට තමා වර්තමානයේ අත්දකින්න මේ සෑම ධර්මතාවයක් නැත්නම් අත්දැකීමක්ම ඒ ඒ වශයෙන් වෙන්වෙන් වශයෙන් දක්වන්න යන්න පුළුවන් වෙනවනම් හොඳටම තේරෙයි දවසක මේ පාරෙම තමයි සරුවචනාංශය ගිහිලා තියෙන්නේ. මේ පාරෙම තමයි ගිය තාක් රහතන් වහන්සේලා ගිහිලා තියෙන්නේ. මේ පාරේ තමයි යගිය තා කාර්යයන් වහන්සලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පාරේ මම ගමන් කරනවා නේද කියනකොට විශාල ශක්තියක්, විශාල ධෛර්යයක්, විශාල වීරත්වයක් එන්න පටන් ගන්නවා. මේකට නේද මම විශාල වූ හෝ වේවා කුඩා වූ හෝ වේවා විශාල ඥාති පිරිවරක් අතහැරලා දැම්මා. මේකට නේද මම විශාල වූ හෝ වේවා පහත් කුඩා වූ හෝ වේවා වස්තු තෝගයක් අතහැරලා මේක නිසා නේද මම මේ සීලයක් රකින්නේ. මේක නිසා නේද මම දසාකාරයෙන් පාරමිතා පුරාණ මෙතෙන්ට ආවේ. නමුත් පාරමිතා පුරණ එක වෙන කතාවක්, සීල වෙන කතාවක්, ධර්ම නෑදෑය වෙන කතාවක්, වස්තු වෙන කතාවක්. මේක ආපුවම මේක විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන එක සම්පූර්ණ වෙනස් කතාවක්. නිසා මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් මෙව අත්දකපු නැති කෙනෙක් නැති බවට මට සාතික තියෙනවා. මේ උත්සාහ කරන්නේ අනේ ඒ අපහසුකම එනකොටම නීරසකම එනකොටම මේක විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මේ තමයි අනිත්‍යත්වය විපරිණාමත්වය ඒක සදාකාලික නොවන බව පෙරලෙන බව ඒ පෙරලෙන බව අනිවාර්යයෙන්ම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක දේශනාවක් කරලා තියෙන නිසා මේ යහට මේට නලියවුවත් නැගිටලා ගියත් අඟුර කිනි අඟුර අතින් අතට මාරු කරලා පමණයි සිද්ධ වෙන්නේ කුෂ්ඨ රෝගියා කුෂ්ඨේ කසන එකයි මේ කරන්නේ හසනකොට සනීපයක් දැනෙනවා ගින්නේ තවනකොට සනීපයක් දැනෙනවා නමුත් ටික වෙලාවකින් ඕජාව ගලලා හැමේ නොතිබිච්ච තැන් වලට කුෂ්ඨ පැතිරෙනවා මේක මේක විශිෂ්ට ඥානයක් මේක පරිඥාගත යුතු පරිඥේ ඥානයක් කියලා දන්නවනේ මේක දරාගෙන ඉන්නවා කියන එක එච්චර අමාරු නෑ මේක දරාගෙන ඉන්න බැරි වෙන්නේ මේක මගේ ආත්මයට වෙච්ච කැලලක් කියලා හිතුවා මගේ ආත්මය මේකෙන් නිෂේධනය වුණා නේද මේ රස ලෝකේ රස හොයාගෙන ගියේ මට නීරස්කමක් මතුණා නේ. සැප හොයාන ගියේ මට දුක මතුණා නේද කියලා හිතනකොට අපිට මහා ඉච්ඡා බංගත්තක් ඇති වෙනවා. බංකොලොත් වෙන ගතියක් වෙනවා. එදාට තමයි අපිට ඉන්න තැන නැත්තන මතක තුන සලුග සදාගෙන නැගිටලා යනවා. ඉතින් අපි කොච්චරක් භාවනා කරන්න වෙයිද කොච්චරක් බණ වෙයිද හරියටම වේදනාව වෙනකොට නැත්තම් ඒ නීරසකම එනකොට මේක විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. මේක පරිඤ්ඤය ඥාණයෙන් දැනගන්න. දැනගත්තොත් එතනදීම තේරෙනවා අරියව විනාශ කරන්න වෙනස් කරන්න සිබ්බණිය ගෙතුම් කාර්ය ගැටල. මේ ගැටේ දිහාගෙන යනකොට මේ සිබ්බණියගේ පාෂයෙන් මම මිදුණ මිදෙන්න නම් තියෙන මේකමයි දුක දුක වශයෙන් අවබෝධ කරගන්න එකයි නැත්තම් දුක්ඛේ ඥාන පරිඤ්ඤය ඥාන ඊට පස්සේ සමුදය පහතබ්බ වශයෙන් පරිඤ්ඤයයි කියලා කියන්නේ හාත්පසින්ම දකින්න දුක ඇති වෙන්නේ මෙහෙමයි, පවතින්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි. මේක ඉස්සල්ලාම යෝගාවචරයට සිදු වෙනකොට ඉස්සල්ලාමතාවයෙන් වනතහල හරියට මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ දිහාට ය아가න්න යනකොට යෝගාවචරයට ඒක විශාල පරිවර්තනයක් පරාවර්තනයක් මේ පරිණාමයක් සිද්ධ වෙනවා. නමුත් ඒ විදිහට මේ පරියන්කේ දිගින් දිගට දිගින් දිගට කරන යනකොට ඒක කල හැක්කක් බවත් මේක තමයි ගඟ දිගේ ඉහළට පීනනවා කියලා කියන්නේ. මේක මේ රුචියටවත් මනාපයටවත් පෞෂත්වයේ මවාපාන දෙකක් නෙවෙයි. ආත්ම සංඥාව කැඩෙමින් අස්මිමානෙ විදෙමින් දුකට මුහුණ දෙනවා. මුහුණ දුන්නට නොසලී ඉන්න පුළුවන් ගතියක් එනවනම් ඇයි මේ දේ කරන්නේ? මේ දේ කරන්නේ මේ සත්‍යයේ නාමයෙන්. මේ දේ කරන්නේ විමුක්තියේ නාමයෙන්. මේ දේ කරන්නේ බුද්ධ බුදුහාමුදුරන්ට වාංගු වෙලා. ධර්මයට වාංගු වෙලා සංඝයාට වාංග වෙලා සීලයට වාංග වෙලා කියලා කිව්වොත් තේනවා මේක කවදාකවත් කීයක් తీරවත් කවුරුන් ලව්ව කරවගන්න බෑ. ඒ වගේම තමයි තමයි විශිෂ්ට වශයෙන් අවබෝධ කරලත් කවදාකවත් හිත මිත්‍රයෙකුට දෙන්න බෑ. නිසා මේකේ තියෙනවා ඒ ප්‍රායෝගිකත්වයක් මේකේ තියෙනවා. ඒ නිසා අපි ලෙඩ වුණාට පස්සේ මේවා කරන්න බෑ. වයසට ගියාට පස්සේ මේවා කරන්නත් බෑ. මරණ මොහොතේදී මේවා කරන්නත් බෑ. ඒ නිසා හුද්දට ජීවිතේ පටම යාමේ භද්‍ර යවුනේ කලු කෙස් තියෙන වෙලාවක මේ දෙක කරන්න ඕන තරම් ඔදේ තියෙන. නමුත් කොළමලකම නිසා කරන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් මේ දේ මතුවෙන පරිසරයක වාඩි වෙලා මේ දුක මතු කරන එකක් නෙමෙයි කොතන හිටියත් මේක වෙනවා. අන්නේ වෙනකොට නොසැලී මේක අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ මේ එකින් එකට එකින් එකට තාරාතිරම් වගේක් කියන්නේ මට ඒක ඒ විදිහට වැටේවා. පරිඤ්ඤේ ඥානය කියලා කියන්නේ මේකෙන් මේක වෙන්කොල හඳුනාගන්නේ මෙහෙමයි කියලා මතුවෙන මතුවෙන අරමුණේ ඒ පරිණාමයේ දිහා බලනින් පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට සියලුම ඉගෙනගත්ත පරියති ඥාන හොඳට වැටෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි එදිනදා ජීවිතේ Taman ගම් ශිල්පයක් පුරුදු කරලා තියෙනවා. යම් වෙන භාෂාවක් පුරුදු ඒ සෑම දෙයකින්ම ගැම්මක් එන්න පටන් අර ගන්නවා. මේක හරියටියට තේරුම් ගන්න. අන්නේ විදිහට වෙනස් වෙන සුළු ගතිය මොනම විදිහකවත් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා කියාගන්න බැරි ධර්මත වෙනස් වෙන හාත්පසින් වෙනස් වෙන සුළු ගතිය නිසා පෙළෙනවා. මේකට දුක්ඛ ලක්ෂණය කියලා කියනවා. මෙහෙම වෙනස් වෙන මෙහෙම පෙළෙන දෙයකට මම කියන්න වටිනවද? මගේ කියන්න වටිනවද? මගේ ආත්මය කියන්න වටිනවද කියලා කල්පනා කරලා බලුවොත් කිසිම වෙලාවක බුදුජානන්ත පේන පෙන්නලා දීලා කියනවා මේක පෙළෙන ගතිය පෙළෙන ගතිය වශයෙන් දකින්නවනම් අත ගහන්න තැනක් නැතුව හැම තැනම විතර සැලෙන ගතිය දකින්නවනම් ඒකට කවදාකවත් ආත්මයක් කියලා කියාගන්න විදියක් නෑ. ඒක නිසා ඒ අනිත්‍යත්වයේ දැක්කනම් දුක දකින්නවා කියන එක බුදුහාමුදුර කරන දෙයක්වත් අපි හිතන දෙයක්වත් මේක ධර්ම නියාමයක්. අනිත්‍ය වූ දුක් වූ දෙයක් මම මාගේ කියලා බදාගෙන Tamange සින්න සින්නක් කරමටට උල්මක් කාර්කමකට කොල්මක් කාර්කමකට ගන්න නැතිකමත් ස්වභාවය. ඒක නිසා මේ මහසි භාවනා ක්‍රමයේදී මේ ධර්ම උගන්වනකොට කියනවා මේක ඉතාමත්ම ගැඹුරු ධර්මයකට ගියාට වැදගත්ම කොට තමයි එනේ නාරමුණ මෙනේ කරලා අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණය අල්ලගන්න. ඒක කරලා දෙනවනම් භාවනා ඉතුරු ටික ඉබේ සිද්ධ වෙනවා. ඒ නිසා වෙහෙස නොබලා Tamanට මතුවෙන සෑම අරමුණකම විදින විදින විඳීම විඳීම අත්විඳින දේ ස්වභාවික ලක්ෂණය දැක ගන්න පුළුවන් වෙන විදිහට අරමුණ එන්නකොටම අදිෂ්ඨාන හිතකින් යන්න ඕනේ මේ කිසිම අරමුණකට මඟ අරින්න යන්න. මතුවෙනවා. ඉතින් මේ විදිහට මූල කර්මස්ථානයේ අපි මේක පුරුදු කරා නම් ටික කාලයක් යනකොට මූල කර්මස්ථානයේ ඉන්නකොට වේදනාව මතුවෙනවා කියන එක ස්වභාවයි. ඒකට මේ මතුවෙන වේදනාවෙත් නදකින් නොපතන් කියන හැකීමෙන් තොරව වේදනාවේ ස්වභාව ලක්ෂණ එක කපනවා වගේද පුච්චනවා වගේද අනිනවා වගේද එක තැනකද බැවිදිනවද තනි ටිකක්ද පදාසයක්ද කියලා අන්නර වේදනාවේ ව්‍යංජනාන ව්‍යංජන ගති ලක්ෂණ බලන්න පටන් අරගත්තොත් හොඳට තේරෙට පටන් අර ගන්නවා වේදනාව කෙරේ ද්වේෂයෙන් බැලුවොත් උල් දෙකක් කරනවා වගේ ඉඳලා අපි කතා කරපු විදිහට දරන්න. නමුත් වේදනාව දිහා බැලුවොත් ඒ වේදනාවත් එක්ක දුරස්ත මට්ටමකට දක්ගෙන යනවා. මේ දේ දකිනකොට ඒ විශේෂය ඇතිවෙනා වූ චිත්ත වේගය මේක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක දුමංගලයි මේක වේවා මේක නොවේවා ආදි වශයෙන් ඒ නාම ධර්ම හිමීට හිමීට අර රූප ධර්මයන්ගෙන් ඇතිවෙච්ච සත්‍ය සමාධියේදී දුක්ඛ යනවා. එතකොට අපි මේ එල්ල කරගෙන ඉන්නේ කරා පැමිණෙන සංස්කාර වලටපත් වෙච්ච ආපాతගත වෙච්ච සීමිත රූප කොටසක් අල්ලගෙන. නමුත් මේ විදිහට භාවනාවෙන් නම් ඒකට කියන පච්චක්ඛ ඥාන කියලා. පච්චක්ඛ කියන්නේ පතික්ඛ කියන එකයි. පතික්ඛ කියන්නේ ඇස්පනා පිටකේ. අක්ඛ කියලා කියන්නේ ඇහැට. පටි කියලා කියන්නේ ඉස්සරහ. ඇස්පනා පිට දකින්නේ දකින්නවනම් හිතේ ස්වභාවයක් තියෙනවා. ඒ අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අන්වේ ක්‍රමයට කල්පනා කරනවා. 120යි කියලා උගන්වනවා නම් 240යි කියලා 360යි කියලා ගන්නවා වගේ මම මේ භාවනා කර කර මේ ඉන්න වෙලාවේදී මට දැන් වැටහෙන්නේ මගේ කකුල අතපය හුස්ම රැල්ල මේ විදිහට නම් මේ ඉස්සරහින් එක්කන භාවනා කළා වේවා නොකළා වේවා සතිමත් වුණා වේවා නොවුණා වේවා යත්තා දැනගත්තා වේවා නොදැනගත්තා වේවා වෙන්නේ නම් ওই ටික තමයි කියලා අලුතෙන් එතෙන්ද ගිහලා බලන්න ඕනකමක් එන්නේ. හරහා හැම තැනම තේරෙන පටන් අර ගන්නවා බැලුවොත් පේන්නේ ඔච්චරයි. අපි කරන්නේ මොකද්ද? පොත්ත විතරක් බලලා මතු පිට විතරක් බලලා දැක්ක කියලා කියනවා. මේ විදිහට විපස්සනා වශයෙන් අතට බැලුවොත් ඒ වෙලාවේ ලෝකේ කොයි තැනක සිදු වෙන්නේ මේකයි භාවනා කළත් නොකරත් ඊයේ සිදුනේ මේකයි හෙට සිදුනේ මේකයි කියලා කාලත්‍රේත සහ දේශය අනුව මේ ඥාන පැතිරෙන පටන් ගන්නවා. මේකත් එක විදියකම අරවුලක්. බෞසුත වැඩියැත්තෝ, චින්තාමය ඥාන වැඩියැත්තෝ වගේ එකක් දැකලා බොහෝ දේවල් විශේෂ චින්තාමය ඥාන පතුරවන්නේ. ඒ වෙලාවේදී පුළුවන් තරම් ඒ චින්තාමය ඥාන පතුන වෙනකොට නැවත නැවතත් ප්‍රත්‍යක්ෂයේම හිත තබමි. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නැවත නැවත මූල මූල කර්මස්ථානෙම හිත තබෙමි භාවනා කරන්න කරන්න හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂ ඥානෙම ඉස්සර මෙන්න මේ ප්‍රත්‍යක්ෂ ඥානියනෝ මෙන්න මේකයි මේ අරමුණේ පෞද්ගලික ලක්ෂණය මේ අරමුණු රාශියටම පොදු ලක්ෂණය මේකයි ඔක්කොගම තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණ මේකයි කියලා. ඒ විදිහට <clears throat> දැනගත්තොත් දැනගන්න පුළුවන් වෙනවා නම් ඒක සඳහා තමයි අපි මේ භාවනා යොමු කරලා තියෙන්නේ. විපස්සනාවදී අපි ඉස්සල්ලාම ඒ පෞද්ගලික ලක්ෂණ විශේෂණය කරන විශේෂණය කරන තමයි යන්නේ. ඒක තමයි අපි අර කලින් කීප එකක් නැවත මතක් කරන්නේ. ඒ පරිඤ්ඤය කියලා කියන්නේ පිළිසිඳ දකින්න එක. දේව අතර තියෙන තරාතිරන් දකින්න එක තමයි අභිඤ්ඤය කියලා කියන්නේ. ආන්නේ විදිහට කටයුතු කරන කටයුතු කරන යන් තමයි යෝගාවචරය දන්නා තනින් පටන් අරගන්නේ. දන්නා තනින් පටන් අරගත්තට අනෙකුත් දේවල් මේ පිරිසිදු තිරයට කඩාන වැටෙන ගතිය යෝගාස්ත ඉල්ලුවත් නැතත් සිද්ධ වෙනවා. ඒ නිසා එව්වා මූල කර්මස්ථානේ පටන් ගත්ත දේ ක්‍රමයෙන් අනිත් දේවල් වලට යොදවලා යොදවලා බලන එක ඉබේ සිදුවෙන දෙයක් යෝගාවචර කරන්න තියෙන පුළුවන් තරම් මේ ඥානයේ මූල කර්මස්ථානයේට වාංගු කරමින් දිගින් දිගට දිගින් දිගට වැඩෙන්න ගන්න එකයි. ඒ වැඩනකොට වැඩනකොට වැඩනකොට ඒ අන්වේ ඥාන මතින් විපස්සනා ඥාන පදනම් කරගත්ත අන්වේ ඥාන මතින් දිගින් දිගට දිගින් දිගට ඒ ප්‍රහාණය අතහැර දැමීම සිදු වෙනවා. ඒ ඒ කාලය ඇතුළත ඒ යෝගාවචරගේ පුදුමාකාර හැසිරීමේ වගේම කමඨාන් සුද්ධ කරනකොට ගෙනලා දාන ගෙනත් දෙන තොරතුරු ප්‍රමාණය විශාල වෙනසක් ඇති ඒ යනකොට හොඳට කියන්න පුළුවන් අපි යමක් අල්ලනකොට බාහිර දේ මොකද්ද අතේ තියෙන මේ කාය ප්‍රසාද ශක්තිය මොකද්ද උණුසුමක් අල්ලනකොට මේ වස්තුවේ තියෙන උණුසුම් ගතියත් ගොරෝසු ගතිය සියුම් ගතිය සහ අල්ලන අත වශයෙන් ආධ්‍යාත්මික වස්තුවේ තියෙන උණුසුම් සිසිල් ගති දෙකේ වෙනසක් නැත්නම් ස්පර්ශයක් කියලා දෙයක් නැහැ. අපි ස්පර්ශය විස්තර කරනකොට බොහෝ විට එකයි විස්තර කරන්නේ. මට උණුසුමක් දැනුණා මට සිසිල් සද්දන්නා කියලා. භාවනා යෝගාවචර දැනගන්න පුළුවන් උණුසුමක් මට දැනෙනවා නම් අත සීතලින්ද තමයි උණුසුම උණුසුමක් විදිහට දැනෙන්නේ. මට සීතලක් දැනුණා නම් අත උණුසුම් නිසායි ඒ දේ මට සීතලට දැනුනේ. අපි ව්‍යවහාර භාෂාවේදී ඒ බාහිර වස්තු මුල් කරන කතා කරාට භාවනා කරන යෝගාවචර ඉතින් අතර නොවි දැනගන්න ඕන උණුසුම සිස්ටක දෙක අතර විතරයි ගැටුමක් ඇති වෙන්නේ සම උණුසුම් වස්තු දෙකක් එකතු වුණාට ඒක ගැටුමක් කියන්නේ. ස්පර්ශයක් කියන්නේ. මෙන්න මේ පරස්පරය වෙනස දකින්ද කොයි ඉරියව්වෙද බැරි කියලා ඊගාට ප්‍රශ්නක් වදිනවා. ඉස්සලනම් පරියන්ක ඉඳගෙන ඒ ඔක්කොම தත්වයට තමයි භාවනා කෙරෙන්නේ. පහු වෙනකොට අහන්න වෙනවා කොයි වැඩේ කරද්දීද අපිට මේ ස්පර්ශය ලබන්න බැරි කියලා. එතකොට තමයි භාවනාව කායන පස්සනාව වේදනාන පස්සනාවට වේදනාන පස්සනාව චිත්තාන පස්සනාවට චිත්තාන පස්සනාව ධර්මාන පස්සනාවට යනකොට සෑම දෙයක්ම ධර්මයක් පාටපත් වෙනවා. ඒක තමයි ටිකක් ඔය ඉඳගෙන ඉන්න භාවනා පරියන් සක්මනට දාලා සක්මනේ පස්සේ දිනදා වැඩ කරනකොටත් සතිමත් වෙලා අන්තිම භාවනා මධ්‍යස්ථානෙන් එළියට ගියාට පස්සේ කරන සෑම ස්පර්ශයකම එනි මේක බාහිර වස්තුව මේක ආධ්‍යාත්මික වස්තුව මේ දෙක දෙකක් වශයෙන් වෙන්කොට හැඳිනීම තමයි විඥානය කියන්නේ මේක ආධ්‍යාත්මික මේක බාහිර මේක උණුසුම මේක සිසිලස මේක සැලෙන ගතිය මේක නොසැලෙන ගතිය මේක චලන ගතිය මේක නිශ්චල ගතිය මේක බර ගතිය මේක හැල්ලු ගතිය කියලා මෙන්න මේ කොන් දෙකක් හදාගෙන ඒ කොන් දෙක වෙන් කරන්න හදන ගතිය තමයි විඥානයේ කෘත්‍ය විඥානය කරන්නේ එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම. ඊට පස්සේ මේ කොන් දෙක අතර තියෙන විචිත්තත්වයේ හිත මන්මත් වුණොත් මේ දෙක වෙන්කරන්ත මැදිහත්ලා ඉන විඥානේ අපේ අවධානයෙන් ඈත්ලා. අපි මේ දෙකේ එකක් හොඳයි එකක් නරකයි කියලා රණ්ඩු කරන්න පටන් අරගත්තොත් තිබීම විඥානේ ජය ගන්නවා. නිසා අපි දැනගන්න ඕනේ මෙව අතර තාරාතිරම් බලන්න ගියොත් මෙව අතර රස වෙනස්කම් බලන්න ගියොත් තණ්හාවෙන් බැඳෙන්න පටන් අරගත්තොත් අර මැද ඉන්න විඥානේ අල්ල ගන්න බැහැ. විඥානේ හැම වෙලාවෙදීම අර්ථක ගැටුමක් ඇති කරලා පැත්තකට. එනිසා මේ ගැටුම පුළුවන් තරම් ඇති නොවන විදියට උණුසුම කෙරෙහි සිසිලස කෙරෙහි සමසිතින්. ලාභයේ කෙරෙහි පාඩුව කෙරෙහි සමසිතින් බලන් හිටියොත් මේ යට ඉඳගෙන මේ ගැටලන්න හදන මේ ගතිය දුරස් වෙලා විඥානයාගේ තියෙන මේ මායාකාරී ස්වરૂපය දැක ගන්න පුළුවන් තත්ත්වයක් එන්නේ. ඉතින් ඒක දැක්කොත් ඒ පුද්ගලයාට හරියට අර චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටියේ තේමාව බලන විදිහට මේක රූපයක්, මේක සත්‍යයක්, මේක ගන්ධයක්, මේක රසයක් වශයෙන් අල්ලන්න ගියොත් චිත්‍රපටයේ රස වින්දනේ නැතිලා යනවා. කවදාකවත් රස වින්දන හොඳට බලන්න හොඳ සතියෙන් යුක්තව කැම කන්න ගියොත් පිටක් පිටක් පාසා අපි වෙන්න කන්තරම් කණ්ඩත් බෑ. ආහාරයේ රසයක් නැතුව යනවා. ඒක නිසා කියනවා අවුරුදු 50කට පැනපු කට්ටියට මේ භාවනා කරන්න කියලා සමාල්ලාවට වෙන දකන තරම් කැම කා ගන්න බැරුව. මොකද මේ කන කන හැම පිටේම පේන්න පටන් ගන්නවා මේකේ තියෙන පටවියාපෝ තේජෝ වායය පමණයි. ඉන්සාර රස වින්දනේ නැතු වෙලා. ඒ රස වින්දනේ නැතිවීම නිසා සමහරු භෞතික වශයෙන්ම ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා ඇඟ වැටෙනවා. ඇඟ වැටෙන නිසා භාවනාවක් වැටෙනවා. නිසා මේ භාෂි භාවනා මධ්‍යස්ථාන කියන වයසක ඇත්තන්ට එහෙම දැනුණට ගන්න ආහාර වෙනස් කරන්න එපා. මේ ඇතුලේ මේ තම තමන්ගේ අගයන් ආඩම්බර වන වෙනස්කමක් මේ සිද්ධ වෙන්නේ කියලා දිගට ඒ විදිහට කරගෙන යන්න කියලා අපි මෙතෙක් කල ඊර්ෂ්‍යා කළේ අපි මේක කල මසුරුකම් කළේ අපි මෙතකන් ලෝභකම් කරේ අපි මෙතකන් වෛරකම් කළේ මේ දෙකක පරස්පරය නිසා අපි ඝන ආහාර වලට තනන් ද්‍රව ආහාර වලට රණ්ඩු කරන්නේ නැහැ. මොකද ද්‍රව ආහාර කාඩක් ටිකක් පොදුයි. වාතයේ සඳහා කිසිම රණ්ඩුවක් නැහැ. මොකද ඔක්කොටම සමව තියෙන නිසා රණ්ඩුවක් නැහැ. නමුත් වැදගත්ම දේ වාතයේ වුණාට වාතයට රණ්ඩුවක් නැහැ. නමුත් ඝන ආහාර සඳහා කොච්චර දෝ ලෝක ජාත්‍යන්තර සම්මාන ප්‍රමන්ත්‍රණ පවත්තන. අනිත් වගේ මේ දේවල් අතර දෙක පරස්පරේ වැඩි වෙච්ච ගමන් නිකාය ભેදයයි, ಜಾති ભેදයයි, ආගම් ભેදයයි, යුද්ධයි සෑම දෙයක්ම තියෙනවා. මේ ඔක්කොම මිනිස්සුયો කියලා. සමතාවයට යන්න පටන් අරගත්තොත් අපිට පේනවා කොහොමද මෙවැනි සම මනුෂ්‍යයන් දෙන්නේ එක්කත් එකිනෙකා කුලල් කා ගන්න තරම් මේ දරුණු මත විඥානයාගේ අවිද්‍යාව මත පැටලෙනවා. ඒ කවුරු පැනනගත් Tamanට බේරෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු වශයෙන් දෙකක ගැටීම නිසා ඇති ස්පර්ශයේදී මේක ආධ්‍යාත්මික වස්තුව මේක බාහිර වස්තුව මේක ආධ්‍යාත්මික ආයතනය මේක බාහිර ආයතනය කියලා ඒ තරමටවත් බෙදා ගන්න මට්ටමට ගියොත් දවසේ ඕනෙම විඳින ගැටමක ස්පර්ශයක මේ දෙක වෙන් කරන මට්ටමට ගියොත් අපි ධර්මයෙන් තොර නැහැ. අපි සතියෙන් තොර නැහැ. සතිපට්ඨාණයෙන් තොර නැහැ. මේක සඳහා කිසිම ස්ත්‍රී පුරුෂ බවක් නැහැ. මේක සඳහා කිසිම පැවිදි උපවිදි බවක් නැහැ. දැන් හොඳටම මේක පිළිබඳව පරිශීලන කරන යන ගමන් ප්‍රධාන අහන ප්‍රශ්නේ තමයි මේකේ බෞද්ධකමක් තියෙනවා කියන්නේ. ඒක බෞද්ධයාට විතරද කියලා. කිසිසේත් නැහැ. මේක නැත්තම් හැබැයි මේ විදිහට දකින්න දේ මේ විදිහට බුදුහාමුදුර දක්වපු ආකාරයෙන් මේ අජ්ජත් වස්තු මේ බහිද්ධ වස්තු මේ නාම ධර්ම මේ රූප ධර්ම කියන එක දන්නේ නැත්තම් බෞද්ධ නෙවෙයි මහානායකම හම්බුණත් ඒක ඇති බෞද්ධකම නැහැ. යම් කිසි කෙනෙකුට ස්පර්ශක ස්පර්ශක පාස මේව හොඳට දැක ගන්න පුළුවන් නම් එයා පැන සාහිත්‍යයේ මොන නම ලියලා තිබුණත් බුද්ධ පුත්‍රයෙක් හරි බුද්ධ දුහිස් කවක් හරි තමයි. නිසා අපි කොයි චිත්තක්ෂණයේද මේ කියන විදිහට පරමාර්ථ ධර්ම විදිහට දැකලා බුදුහාමුදුරුව හිතපු තාලට අප්‍රමාද වෙන්න. දවසේ චිත්තක්ෂණ කීයේ. අපිට මේක වැඩි කරගන්න පුළුවන් කොහොමද? ආන්නේ ටික දැනගන්න භාවනා කරන්න. මේ කියන මූල ධර්ම දැනුමක් තියෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිලි කරන්නත් ඕන. කරමින් කරමින් ඊයේ වෙච්ච වැරද්දම තමයි හෙටට ආහාර වෙන්නේ. අද කරන එක හෙටට ආහාර වෙනවා කිසිම කෙනෙක් මේ ජීවිතේ මේ වැරද්ද නොකර ගිහිල්ලා නැහැ. නමුත් කොච්චර වැරදි කරත් අපි අභෞවිය පුද්ගලයන් බවටපත් වෙන්නේ. හෙට හදාගන්න පුළුවන් ශක්තිය ඉතුරු ලැබුවා. මේ මනුෂ්‍යකම නිසා. ඒ නිසා විපශ්චාත්තාප නොවි මේ දේවල් නැවත නැවතත් ගොනු කරමින් ඉදිරියට යන්න පටන් අරගත්තොත් විශේෂයෙන් මතක තියාගන්න මතක තබා ගැනීමේ ශක්තිය විශාල වෙනසක් ඇති වෙනවා. sannivedane කියන්න ඕන දෙක හිතියෙන් ඍජුව කියන්න පුළුවන් කමේ ලොකු වෙනසක් ඇති වෙනවා කෙනෙකුට අහුම්කම් දෙනකොට මෙයා මේ පිටින් කියාගෙන ඉන්නේ මොකද්ද යටින් මොකද්ද යන්නේ කියන කොහොමද තේරෙන්න පටන් ගන්නවා ඒ වගේම පිරිස අතර ඉන්නකොට කවුරු මොන જાතියෙන් අවුල් කරගත්තත් Taman අවුල බේරගෙන යන හැටි තේරෙන්න පටන් ගන්නවා මේ වගේ පුංචි පුංචි පුංචි Tamanට විශාල ධර්ම ආරක්ෂාවක් තේරෙන්න පටන් ඒ ධර්ම ආරක්ෂාව මිස භාවනා ජීවිත නැද්ද කියලා බලන්න වෙන මීටරයක් ලෝකේ නැහැ ගොඩනෙකට ඕනේ මම දැන් කොතනද ඉන්නේ කියලා දැනගන්න. කොතන හිටියත් මෙන්න මේ වගේ එදිනදා ජීවිතේ පටලැවිලි වැඩි වෙනවා නම් එන ඉතින් භාවනාව මොකද්ද දෝෂයක්. ඒ පටලැවිලි නැති නැත්නම් සිබ්බණියගේ තියෙන මේ ගෙතුම් මේ මේ පුඩු මේ මැහුම් ගැලවෙන ගතිය පේන්න තියනවා නම් එච්චර තමයි කියන්න තියෙන්නේ විෂම ලෝකේ සමහිත පවත්තමයි. කවුරු මොන විදිහකටම කතරත් Taman ගැටුම් නැතුව කරගෙන යන්න පුළුවන් නම් ඉඳගත්තර පස්සේ ඉක්මනට අරමුණට යන ගතිය ඉක්මන් වෙයි. අරමුණ ගියාට පස්සේ අරමුණ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතිය ඉක්මන් වෙයි. ඊට පස්සේ වැටෙන්නේ ගුරුවරට කියන්න පුළුවන් ගතිය ඉක්මන් වෙයි. ගුරුවරෙක් නැති වුණත් ඒ ගතිය දකින්නකොට ඉබේම කමඨාන සුද්ධ වෙලා කරන්න ඕනේ මොකද්ද කියන එක තේරෙන්න පටන් අර ගන්නවා ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ පෙන්වන විදිහට ආධ්‍යාත්මික ආයතනෙ මේකයි බහිද්ධ ආයතනෙ මේකයි මේක ආධ්‍යාත්මික බහිද්ධ වශයෙන් වෙන් කරලා හඳුනා ගන්නා වූ විඥානෙ මේකයි විඥාණය තමයි මේ වැට ගන්න. මෙතෙන් ඇතුලේ ආධ්‍යාත්මය. මෙතෙන් පිට බාහිර කියලා වැට ගන්න විඥාන නමුත් ලෝකේ එහෙම වැටවන්නේ නැහැ. ඔකේ තියෙන සමාකාර පැතිරිච්ච විඥාණය ඒකට කැමති නැහැ. යා ගිහිල්ලා දේශක සීමා අරගල ඇති කරනවා. අරගල ඇති කරන්නේ මේක ඇතුලේ මේක පිට කියලා ඒක බොහෝම ඉක්මනට වෙනස් වෙන වාෂ්පශීලී වැටක්. නමුත් මේ වැට මත තමයි ඊර්ෂ්‍යාවක් වර්තමාන වෙන්නේ. ඒ නිසා මේ වැට හීනයක් බවත් එන්තන් ඒ ඇතිකරන සීමාවල් සියල්ලම මනෝ විකාර බවත් ඒ වෙනුවට ඒක ඒක ලක්ෂණ කියන පෞද්ගල ලක්ෂණ අවබෝධ කරන පොදු ලක්ෂණ වලට ගියාට පස්සේ ඒ විඥානේ ගහන ගහන පුඩුවක් එක පැත්තකට අදිනකොට ලියනවා එක පැත්තකට අදිනකොට තද වෙනවා. අපි මෙතකල් ඇදලා තියෙන්නෙම තද වෙන පැත්ත. අනිත් පැත්තෙන් අල්ල ඇදපු ගමන් ওই රේන්ජ් එක සුසුකාල ගලනවා. ඒ අහු වෙනකන් තමයි අපි මේ සංසාරේ ගැටේ තද කරන තද කරන යන. ඒ නිසා අර පුඩුව පැත්තෙන් අල්ලලා අදින්න නැතුව තනි නූල පැත්තෙන් අල්ලලා අදින්න අල්ලගත්ත දවසේ මේ විඥානේ කොච්චර ගැටලුවත් එකම නූල තමයි මේ රේන්දයක් විතර පට්ටාය විදියට සමන ලග්ගත්ත විදියට විදිගෙනනේ තනි නූල. ඔක දිගෑරියට පස්සේ ඔක කිසියම් මොස්තරයක් නැහැ. ඒ නිසා අල්ලන්න ඕනේ තැන හරියට දැනගන්න නම් මතුවෙන මතුවෙන අරමුණක වර්ග කරන්න යන්න එපා තෝරන්න යන්න එපා. ඒ අරමුණේ ස්වභාවික ලක්ෂණ ප්‍රතික්‍රියාවකින් තොරව මම මාගේ හැඟීමකින් තොරව විද්‍යාඥ විද්‍යාගාරයක තියෙන දෙයක් බලන්න වගේ බලන්න පටන් අරගන්න ගත්තොත් අපිට තියෙන මේ ටික හොඳටම ඇති නිවන් දකින්න. මෙතනින් එහාට මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. ආන්නේ ඒ දේ පිළිබඳ පිරිච්ච ගතියක්, සම්පත්‍ති කරගතියක්, සාසන සම්පත්‍තියක් ඇති කරගත්ත කෙනාට පමණයි මේ බුදුහාමුදුරු කියපු ටික manussත් එක්ක, manussත් එක්කම ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනය කියන්නේ මේකයි, ක්ෂණ සම්පත්‍තිය කියන්නේ මේකයි, බණක් අහලා ධර්මයක් දැනගෙන උගත යුත්ත මේකයි. කල්යාණ මිත්‍යා කියලා කියන්නේ මෙන්න මෙව්වා ක්‍රියාත්මක කරන කෙනාටයි පැවිද්ද තියෙන්නේ මේකටයි කියලා බැලුවොත් මොනවද අපිට අඩු? කිසියම් දෙයක අඩුවක්. අනේ පිරිච්චිකතිය ඇති වෙච්ච දවසේ ඉඳලා යෝගාවචර තේින්න පටන් අර ගන්නවා. අපි හරියට සරුවචනස් උප්පත්ති ගැන කියන කියන්නේ පස් මහා බැලුම් බලලා මේ ලෝකෙට ආවා. අපිටත් පස්මහා බැලුම් බල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොමත් ලැබවිලා තියෙන මේ පුරුද්දට චෝදනා කරන ගතිය තියෙනවා. පුරුද්දට මේ දේවල් වල අඩුපාඩු ගතිය තියෙනවා. මොකද ලෝකයා මේක කරන නිසා කරුණාකල එක පැත්තකට දාලා චෝදනාව ඕනෙත් නෑ අඩුපාඩු ඕනෙත් නෑ ඇති කරගත්ත ටික සාදු කියලා සමාදන් වෙලා යන්න පටන් අරගත්තොත් මේ ධර්මතාව උගා ගැඹුරු වගේ තියෙනවා ඉච්ඡතම කීතරම් ගැඹුරුද මොකද මේ හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට අධ්‍යාපනයක් ලැබලා තියෙනවා සාමාන්‍ය සාමාන්‍ය දැනුමකුත් තියෙනවා බුද්ධ ආගම සම්බන්ධව. අත්දැකීමක් තියෙනවා. මේක ඔක්කොම පෙළ ගැහිලා ඒ වෙන සංසිද්ධියක් පාස අජ්ජත් ආයතන මේකයි බහිද්ධාසන මේකයි දෙක වෙන් කරන විඥාන මේකයි මේ දෙක පටලවාගත්තොත් ගැටේ වැටෙන හැටි මේකයි කියලා දැනගෙන තමන් මේ යන මාර්ගය දැකලා ඒ වුණත් මේ මාර්ගයේ ගමන් නොකර නැත්තඳ පහත් කරලා කතා කරන්න ඕනේ. එතකොට කොයි වෙලාවෙ මෙතෙන් ඉන්න දන්නේ නැහැ කියලා මේ තෝරාගත්ත මධ්‍යම ප්‍රතිපදාවටත් වැඩි ඇලීම් ඇති කරන්නේ නැතුව läග ගන්න නැතුව ඉදිරියට යන්න තම ඉතුරු මේ වෙලා තියෙන දවස් ටිකෙත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා මේ ධර්ම කොටාශයත් ඒකට උදව්පකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා